පාතා වේරමණී සික්ඛාපදං සමාදියා පදං සමාදියාමි සාමේ මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු ඒ ච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමන්තේ ධර්ම ශ්‍රවණය කරන් ඉස්සර වෙලා හැම දිනම බොහොම ශ්‍රද්ධාවෙන් පිළිවෙල කරගත්ත මේ මල්වත් කියලා උතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරලා තුනුරුවන් ගුණ අධ්‍යානා කරමින් කෙටියෙන් වන්දනා කරමු. එහෙම කරනකොට අපි හැම දිනාටම මා විශාල කුසල ධර්මයක් සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ජීවමාන බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සිහි කරගෙන පූජාවන් පවත්වන්නට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවක් කියලා ඒක වෙනසක් වෙන්නේ නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා. තිත්තන්තේ නිබ්බුතේ ඡාපි සමේ චitte සමම්පලං. චේතෝ පසාද හේතුන්හි සත්තා ගච්ඡanti සුගතේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටියත් පිරිනුවම් පෑවා. යම් පූජාවක් පවත්වනකොට හිත සමාන වුණොත් මේ චිරමාන බුදුරජාණන් වහන්සේ උදෙසාමයි කියලා හිත සමාන වුණොත් ඒ හැම දිනාටම බුද්ධ උපස්ථායක කුසලයේ නොඅඩු ඒ විදිහටම සිද්ධ වෙනවා කියලා ධර්මයෙන් සඳහන් නමුත් අපිට තියෙන හිත සමාන කරගන්න බෑ. වචනයෙන් අපි කියනවා චිරමාන බුදුහාමුදුරන්ටම පූජා කරන්න කියලා. ඒත් යටින් හිතේ ඇතුලේ අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලන අපි මේ පිළිමයක් ඉස්සරහටනේ තියන්නේ මේ බුදුහාමුදුරු උදෙසානේ තියන්නේ කියන වගේ අදහස් අපේ තියෙනවා. නමුත් එතකොටම ජීවමාන බුදුහාමුදුරු නමකට බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානය අඩු වෙනවා. ඇයි? හිත සමාන නැහැ. හිත සමාන කරගන්න පුළුවන් නම් ඒක හොඳ දක්ෂකමක් වෙන්න ඕනේ. හොඳ දක්ෂකමක් වෙන්න ඕනේ හැම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන හැදෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ හිතින් සිහි කරගෙන චුමානෝ ඒ ගුණයන්ට පූජා කරන්න පුළුවන්. ඒ හැමදාම අපි බුද්ධ පූජාවන් තියනවා. බුද්ධ පූජාව තැබීමේ ශ්‍රද්ධාව ඇතිවෙන්න මම ඉස්සෙල්ලා හිත පහදින්න කිසි කතාවක් කියන්නේ. එහෙම නේද? එහෙනම් මම ලස්සන කතාවක් කියනවා. හොඳට මතක තියාගන්න ඕනේ. ඒක ළඟට ගත්තොත් මම ඇහෙනවද? ඔන්න බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ වාසය කරනවා. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා ගොඩාක් එක්ක බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් ධර්ම දේශනා කරමින් චාරිකාවේ යනවා. එහෙම යනකොට ওই විශාලා මහ නුවර එක්තරා පුරුෂයෙක් ඉන්නවා මේ පුරුෂයාගේ රක්ෂාව තමයි ගවය මරණ එක. හරක් මරන. හරක් මරලා මස් කරලා ඒ මස් විකුණලා එයින් ලැබෙන මුදලෙන් තමයි අඹදරුව පෝෂණය කරන්නේ. ඊට පස්සේ ඒ මුදලෙන් ඉතුරු කොටසෙන් තමයි තව හරකෙක්ව ඊගා දවසේ මරන්න ගන්නේ. මෙයා මේ විදිහට තමයි දිගට දිගට කර්මාන්ත කරගෙන යන්නේ. දවසක් මේ පුරුෂයා එක්තරා තැනකට ගිහිල්ලා මරන්න ගවයෙක් වරගෙන එනවා. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයත් එක්ක ඉදිරියට වඩිනවා. දැන් ඉදිරියට එනකොට අර ත්‍රිසංගත සතාට තේරුණා සමහර මිනිස්සු වෙච්ච අපිට තේරුම් ගන්න බැරි වුණා තිරසංගත සතෙක් වෙච්ච ඒ සතාට තේරුණා එදා මුළු ලෝකෙටම සැනසෙල්ල දෙන රැකවරණය දෙන බුදුරජාණන් වහන්සේ ළඟින් තමයි මට සැනසෙල්ල රැකවරණය තියෙන්නේ කියන්නේ. තේරිලා අර මනුස්සයාගේ කඹේ උදුරගෙන එකපාරට බුදුරජාණන් වහන්සේ වඩින පෙරමකට දිව්වා මේ කවුද? ගවයා. දුවල බිම දිගහගෙන සිරිපතුල් දෙක දිවෙන් දෙක කන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ මේ ගවයා ඉන්නකොට අර ගවඝාතක මිනිස්සෙක් පස්සෙන් දුවගෙන ආවා. හරකල්ල ගන්න. බුදුරජාණන් වහන්සේ ළඟටම ආවහම බුදුරජාණන් වහන්සේ අහනවා පුරුෂය නුඹට මේ ගවයා නිදහස් කරන්න පුළුවන්ද කියලා. ස්වාමීනි මම බොහෝම දුක්පත්. මම මේ ගවය මරලා එයින් ලැබෙන මුදලින් තමයි අමුදරුව පෝෂණය කරන්නේ. තව ගවයෙක් වරගෙන මේ කර්මාන්තයේ දිගට මම කරගෙන යන්නේ එනිසායි. මේ සතා නිදහස් කළාම ස්වාමීන් මගේ අමුදරුව බඩගෙන මට නැවත ජීවත් වෙන්න වෙන ක්‍රමයක්වත් නැහැ ස්වාමීන් කියලා හොඳයි නුඹට මේ ගවයා විනේ මිල ලැබෙන්නේ නම් මුදලක් ලැබෙන්නේ නම් නිදහස් කරන්න පුළුවන්. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ එහෙම ලැබෙනවා නම් පුළුවන්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා අහනවා මේ ගවයාගේ මිල කීයද? ස්වාමීන් වහන්සේ වහන්සේ මතුරුන් 1000ක් වෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මතුරුන් 3000ක් අරගෙන කවුරු හරි මෙතෙන්ට එන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ චිත්ත පරිවිතර්කයේ අදහස දැනගත්ත සක්‍ර දෙවි මොකද කරන්නේ? මනුස්ස වේශයක් මවාගෙන මතුරුන් 3000ක් අරගෙන එනවා. බුදුහාමුදුරන් අඳුරන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේ කියනවා කෞසික කියලා කෞසික මේ පුද්ගලයාට මේ මසුරන් 3000 දීලා ගවයා නිදහස් කරන්න කියනවා. මසුරන් 3000 දීලා සතාගේ මිල වගේ තුන් ගුණයක් ගෙවලා ගවයා නිදහස් කරනවා. අර පුරුෂයා යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා සංඝ රත්නයත් එක්ක වඩිනවා මේ ගවයා මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිම සෙනෙහි උපදවාගෙන වික්ෂුන් වහන්සේලා පිටිපස්සේ බුදුරජාණන් වහන්සේත් එක්කම යන දිහාවටම යනවා දැන්. යන යන තැනට යනවා. මගදී බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනවා. ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීන් වහන්සේ වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා නිකං සිනහ පහල කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සිනහ පහල කරන්නට හේතු කාරණාව මොකක්ද කියලා ආනන්ද ඔබට පේනවද අපි පිටිපස්සෙන් එන අර ගවයා පේනවද? එහෙමයි භාග්‍යතුන් වහන්සේ පේනවා. ආනන්ද තව නුබෝ දවසකින් ওই ගවයා මැරෙනවා. මැරිලා ওই ගවයා ගිහිල්ලා චාතු මහරජකේ කියන දිව්‍ය ලෝකේ සතරවරම් රජදරුවන්ට පුතා වෙලා උපදිනවා. එතන අවුරුදු 10000 ගාණක් දිව්‍යාවශ විඳලා එතනින් චුත වෙලා යනවා තවතිසාවට. ගිහිල්ලා සක්‍ර දෙවියන්ගේ පුතා වෙනවා. එතනින් මැරිලා යනවා යාම දිව්‍ය ලෝකෙට. ගිහිල්ලා සුයාම දිව්‍ය රජුගේ පුතා වෙනවා. එතනින් මැරිලා තුසිත දිව්‍ය ලෝකෙට යනවා. ගිහිල්ලා සන්තුසිත දිව්‍ය රාජයාගේ පුතා වෙනවා. එතනින් මැරිලා නිම්මාන රටියට යනවා. සුනිම්මිත දෙවියන්ගේ පුතා වෙලා උපදිනවා. එතනින් මැරිලා පරිනිම්මිත වසවත්තේට යනවා. පරිනිම්මිත වසවත්ති දිව්‍ය දෙවි රජුන්ට පුතා වෙලා උපදිනවා. එහෙම අවුරුදු ගාණක් ඉඳලා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා Taman තනියම ධර්මය අවබෝධ කරගෙන පතේ බුද්ධත්වයට පත් වෙලා සියලු සසර දුක ගෙවා ගන්නවා කියලා පෙන්වනවා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ සාදු සාදු කියලා සාදුකාරය දෙන ස්වාමීන් එබඳු විපාකයක් ලැබෙනවා නම් ඒ විපාකයේ එසේ මෙසේ විපාකයක් නෙමෙයි. එහෙනම් ඒ කරපු කර්මයක් එසේ මෙසේ කර්මයක් නෙමෙයි මහා බලගත් කර්මයක්. තිරිසංගත සතෙක් වෙලා මේ සතා මොකද්ද කරපු ඒ තරම් වටිනා කුසල කර්ම ආනන්ද තිරිසංගත ස්වභාවයට පත්වෙච්ච මේ සතාට මුකුත් වෙන කුසලයක් කරන්න බෑ අද තථාගතයන් වහන්සේට ජීවිත පූජාවෙන් වන්දනා කළා තථාගතයන් වහන්සේ සංග වෙන තැන රැකවරණය කරගෙන තථාගතයන් වහන්සේ කෙරෙහි විශ්වාසය ලැබූ පමණකින් තථාගතයන් වහන්සේට සදාගතයන් වහන්සේමයි පිළිසරණ කියලා මේ හිතපු පමණකින් මේ තරම් සැනසෙල්ලක් ලැබෙනවා. ආනන්ද කෙනෙක් සදාගතයන් වහන්සේ කෙරෙහි සිත් පහදවා ගත්තොත් වන් දැන් මෙයාගේ වංක හිතක් එහෙම නැහනේ. දැන් මිනිස්සෙකුට මුඩින් වචන කියලා යකින් ටිකක් හිතන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන්. නම් තිරසංගත සතාගේ එහෙම එකක් නැහැ. හපනෝ නම් හපනෝ බුරුනෝ නම් බුරුනෝ පැහැදුනෝ නම් පැහැදුනෝ. ආනන්ද තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගත්ත කැමැත්ත ඇති කරගත්ත මෙච්චර මේ සතා කළේ කියලා පෙනෙනවා. ඉතින් තිරිසන්ගත සතෙකුට පුළුවන් වුණා නම් ඒ තරම් සැනසෙල්ලකටපත් වෙන්න. මනං උස්සතිති මනස උසස් මනසක් කියන කෙනාට මනුස්සයෙක් කියනවා. මනුස්සයෙක් වෙච්ච අපිට මොනතරම් සැනසෙල්ලක් ලබා ගන්න පුළුවන් මේක. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ. වචනෙට ඉතිපිසෝ භගවා කිව්වට නම් නෙමෙයි එහෙම නැතිනම් බුදුහාමුදුරු බුද්ධයි කියලා කියපු වචනෙට එහෙම නෙමෙයි වචන නොකියුවත් කමන්නේ කෙනෙකුට පුළුවන් නම් හද වතින්වත් තුනුරුවන් බුදුහාමුදුරුව සැඟවෙන තැන කරගන්න මේ මහා අධිගම ලැබපු නුවණකින් නෙමෙයි දැන් තිර සංගත සතාට එහෙම නුවණක් තිබිලද නෑ නමුත් හිත සතුටෙන් හද වතින් සමහර විටක අපිට සිරිත් ටිකක් හරි බුදුගුණ හරි කියනවා අපි කැමති වැඩසටහනක් ටීවී කියනවා අපිට තරහවක් ඇති වෙනවා පිළිත් ටික ආරම්භය. මොකද අපේ හිත දැසගෙන නැහැ. ඉතින් මෙන්න මේ වගේ අපිට පුළුවන් නම් එහෙම නෙමෙයි. සද්ධාවෙම බුදුහාමුදුරුව ගැන සිහි කරන්ට ඈ කුමක් නිසාද අපිට තේරුණා බුදුහාමුදුරුව ගැන මොකද පූජා කළා නෙමෙයි පැහැදීම් මාත්‍රයකින් මට කුණ්ඩලී වගේ අය එතකොට මේ ගවයා වගේ අය සාංශාරික වශයෙන් සදාහට නිවෙන්න හේතු වුණා නම් ඒ වගේම පැහැදීම ඇති කරගත්තොත් අපිට ඒකාන්තයෙන් සැනසෙල්ලක් ලැබෙනවා. හොඳට හිතන්ට ඒ වගේ පැහැදීමක් ඇති කරගෙන අපිට මේ මල් ටික පූජා කරන්න පුළුවන් වුණොත් අද මේ මොහොතේ මොනතරම් සැනසෙල්ලක් ඇති වෙයිද ඒ කුසලය අපිට තීරණය කරන්න බැරි වෙයි අසංකේයයන් අපමෙයයන් වදාමි සංඛ්‍යාවක් ප්‍රමාණය කරන්න බැරි තරම් ආනිසංසයක් ගෙන දෙන දෙයක් වෙයි. ඒක ලෞකික නෙමෙයි ලෝකෝත්තර සැනසෙල්ල පිණිස පවතිනම කුසලයක් අපිට වෙයි. ඒ හින්දා හැම දිනම මගේ මේ වන්දනාවත් මේ පූජාවත් අමාමෑණි ලෝතුරා බුදුරජාණන් වහන්සේටම වේවා කියන අදහස ඇතුව මේ පූජාවන් කියන්න නමස්කාරය කියන්න මොකද දැන් දන්නවා බුදුහාමුදුරන්ට සද්ධාවෙන් පූජා කළොත් අපි සිද්ධන කුසලයේ සුළුපත් එහෙම නෙමෙයි කියලා ඈ. নমස්කාරය කියනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු වරහතෝ බුද්ධං නිච්චාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං විතරාගං මහා නිමන්තයාමි සුගතං නිමන්තයාමි ලෝකජිත්තං නරසබං ලෝකජිත්තං නරසබං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් සෝජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේ ලබාමි මොක්ඛං උප්පං මිලායාති අතයි ධම්ම කෙරෙන් දුරු Yes සසර පටන් මේ මොහොත දක්වා මේ අනවරාග්‍ර වූ සංසාරය තුල එනකොට අපි දැනගෙන නොදැනගෙන අපි හැමදෙනා අතින්ම අතීත බුද්ධ ශාසනවල වේවා ධන්‍ය වර්තමානයේ වේවා බුදුරජාණන් වහන්සේට හෝ සද්ධර්මයට හෝ මහා සංඝරත්නයට අපි හැම දෙනාතින්ම දැන හෝ නොදැන යම් ප්‍රමාද දෝෂ වරදක් සිදු වුණා නම් අනේ සසර අසරණ වෙච්ච අහිංසක අපෙන් වෙච්ච වර්ගයට අපි හැම දිනාටම සමාව ලැබේවා කියන අදහස ඇතුව හැම දිනාම කායේන වාචා චිත්තේන කියන ගාතාව කියමු කායේන වාචා චිත්තේන සමාදේන මනෝ සංචයං කමනීවං බොහොම වටිනා පින්කම. අපි හැමදෙනාට ශක්තිය පමණකින් සිද්ධ කළා. අද දවසේ අපි සිද්ධ කරගත්ත මේ කුසලය අපි හැමදෙනාම අනන්ත සතර සිද්ධ කරගෙන තියෙන යම් කුසල ධර්මයක් තියෙනවානේ. මේ තියෙන කුසල ධර්මයන්ගේ කරපු කුසල ධර්මයන්ගේ සත්‍යහානුභාවයෙන් නිවන් දක්නා ජාති දක්වා පස්පව් දසාකුසල් කරන දුසිරිත් දුරාචාරයන් ගැලී ගැලී වාසය කරන දුර්ජන පාප මිත්‍ර අසත්පුරුෂ අසුරක් නොවේවා දාන සීල භාවනාදී ගුණ ධර්ම පුරන සත්පුරුෂ අසුරම ලැබේවා නුවන් දකින්න කම්මෝ කියන අදහස ඇතුළු ඉමිනා පුඤ්ඤ කම්මේන කාමේන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාදමු සතං සමාදමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාදමු ඉදම්මේ පුඤ්ඤකම් කියන්නේ පුඤ්ඤකම් වාසලක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛාමිච්ඡතු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්ස කාමානව සත්තා කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පතිතරණා කම්මං සත්තේ විභජති යවිදං හීනප්පනීත තායාති ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්තුනි මේ පින්වත් සියලු දෙනා දැන් සූදානම් වෙන්නේ තමන්ගේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්නට සතරගත ජීවිතය සාර්ථක කරගන්නට සැනසෙල්ලක් ලබා ගන්නට අවශ්‍ය වෙන සද්ධර්මයෙන් බිඳක් සෝනය කරන්නට ඒ හින්දා මේ හැමදෙනාම මේ කය නිසලව තියනවා වගේ හිතත් නිසල කරගන්නවා නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්නේ දුවන්ට නොදී බොමු වුණාවෙන් මේ ධහම ශ්‍රවණය කරන්න ඕනේ. එහෙම ඌමනාවෙන් ඕනෑකමින් දහම් ශ්‍රවණය කළොත් ඒ දහම හිතේ ධාරණය වෙනවා කියලා පෙන්වනවා. දහමක් හිතේ ධාරණය වෙලා තිබුණොත් තමයි අපිට දහම හැසිරෙන්න පුළුවන්. දහමක හැසිරුණොත් තමයි අපේ මෙලොවත් පරිලොවත් ජීවිත සුවපත් භාවයටපත් වෙන්නේ. දහමක හැසිරෙන්න අපිට පුළුවන් කමක් නැහැ. අපි දහම දන්නේ නැත්නම් හැසිරෙන්න ඕන ක්‍රමේ දන්නේ නැත්නම් අපේ හිතේ ඒ දහම පිටතල නැත්නම් හිතේ දහමක් ධාරණය වෙන්නේ නැහැ. කන යොමු කරලා උවමනාවෙන් සද්ධර්මය ඇසුවේ නැත්තම් ඒ හින්දා දහම හොඳින් අහන්නත් ඕනේ අහපු දේ හොඳට හිතේ තියාගන්නත් ඕනේ හිතේ තියාගන්න දෙයට අනුව හැදෙන්නත් ඕනේ සුණාත ධාරේත චරාත ධම්ම අහලා ධාරණය කරගෙන ධම්ම හැදෙන්න එහෙනම් දැන් මම මේ පෙන්වන දහම් කරුණු හොඳට හිතේ මතක තියාගන්න ඕනේ. මම ඒ තරම් ගොඩක් ගැඹුරින් නෙමෙයි මේ දේශනාව කරන්නේ. සරලයි. හින්ද හොඳට අහන්න එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට සුභ කියලා මානවකෙක් ඇවිල්ලා එයා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මේ ලෝකෙ දිහා බැලුවහම මේ ලෝකේ හරි වෙනසක් තියෙනවා. විවිධයි ලෝකෙ දිහා බැලුවහම. මේ ලෝක සත්‍යය දිහා බැලුවහම හරියට වෙනස්කම් තියෙනවා. හැම කෙනෙක්ම එක විදිහට උපන්නට උපන්න මේ සත්ත්ව ප්‍රජාව තුල නානත්වයක් වෙනවා. මොනවද නානත්වය? සමහර කෙනෙකුට ගොඩාක් නෑදෑය වෙනවා. සමහර කෙනෙකුට වැඩි නෑදෑය නෑ. සමහර අයට ගොඩාක් පිරිවර ඉන්නවා. සමහර අයට එහෙම සමහර කෙනෙක් ගොඩාක්කල් ජීවත් වෙනවා. සමහර කෙනෙක් ඉක්මනටම මැරෙනවා. සමහර කෙනෙක් හරීම නිරෝගී. සමහර කෙනෙකුට ගොඩාක් ලෙඩ හැදෙනවා. සමහර අය ගොඩාක් දනවා. සමහර අයට කිසිම ධනයක් නැ දුප්පත්. සමහර කෙනෙක් හරිම ලස්සන. සමහර කෙනෙක් හරිම දුර්වල. සමහර අය ඉන්නවා හරිම තීක්ෂණයි ප්‍රඥාව තියෙන. සමහර අය ඉන්නවා කිසිම දෙයක් තේරෙන්නේ මොඩයි. ඉතින් මේ ලෝකය දිහා බැලුවාම ඇයි මේ වෙනස්කම? මොකද මේ නානත්වයේ ඇයි මෙහෙම වෙන්නේ කියලා මේ සුභ කියන මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නය අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කම්මස්සකා මානව සත්ත මානවකේ මේ සත්‍යය කර්මය තමාකට ස්වකීය බව කොට පවතිනවා. කම්මස්සකා මානව සත්ත කම යෝනි කර්මය උපපත්ති කොට පවතිනවා. කම්ම බන්දු කර්මය නෑදෑ කොට පවතිනවා. කම්ම ප්‍රතිසරණ කර්මයම පිළිසරණ කොට පවතින කර්මයේ උප්පත්ති කොට කර්මයේ නෑදෑ කොට කර්මයේ පිළිසරණ කොට පවතිනවා කම්ම සත්‍ය විභජති මේ කර්මයෙන් සත්‍ය බෙදෙන්නේ යදිදන් හීනප්පනිදාය ඒ නිසා මේ හීන ප්‍රණීත දෙක කර්මය නිසායි මේ සත්‍ය බෙදෙන්නේ ඒ මතයි මේ හීන ප්‍රණීත කියන ධර්මතා දෙක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා කර්මුත් පෙන්නනවා ඉතින් මට පෙන්වන්නට ඕන එක කරුණක් තියෙනවා හොඳට මතක තබා ගන්නට මසසට පෙනෙන දේ පමණක් පිළිගන්න මේ ලෝකයේ තුල කර්මය කියනක මසසට පේන්නේ කර්මය කියනක පේන්නේ මොකේදද මොන ඇහෙතද? දැනසට ප්‍රඥාව නැමැති ඇසටයි කර්මය කියනක පේන්නේ. හැබැයි අපි යම තේරුම් ගන්න ඕනේ. කර්මය කියලා දෙයක් මේ ඇසට නොපෙනුනාට එහෙම දෙයක් නැතුව එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒකට සාක්ෂිය දෙන්නවා. මොකද ඒ නිසා මේ ලෝකේ හීන ප්‍රමිතකම තියෙන්නේ. මොකද මේ ඇහැට පමණක් පේන දේ විතරයි අපි පිළිගන්න තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. නමුත් අපි හොඳට හිතන්න ඕනේ ඇහැට පේන්නේ අපිට බොහොම ටිකයි. නොපෙනෙන දේම වැඩි. ඉතින් මෙතනදී කර්මය කියන එක පේන්නේ නැති නිසා කොයි හැටද මතසට ප්‍රඥාව කියන කෙනාට හැම වෙලාවෙම පේනවා ප්‍රඥාව නැමැති ඇසට ඒක අඩු වුණාම ඒ ඇස ටිකක් අන්ධ වුණොත් පෙනීම අඩු වුණොත් මොකද කරන්නේ එයාට පෙනෙන්නේ මතස විතරයි එතකොට මසසට පෙනෙන්නේ නැති වුණොත් කර්මය කියලා දෙයක් නැහැ කියන තත්ත්වයටපත් වෙනවා. ඉතින් මෙතනදී අපි බෞද්ධයෝ හැටියට එක දෙයක් මම මතක් කරන්න මේ හදන්නේ. මම දෝෂයක් කියනවා නෙමෙයි. සමහර විටක මේ ලෝකෙ දිහා බලන්න කෙනෙකුට සසර නිවන් දැකilla පැත්තකින් තැබේවා ලෝකෙ තුලවත් හොඳ නරක දෙක නොදන්නා තත්ත්වයටපත් වෙලා කර්මය කියන එක ගැන අහලවත් නැති විදිහට ජීවිතේ ජීවත් වෙන්නේ. බෞද්ධ කෙනා. ඊට පස්සේ සමහර විටක අපි ගැඹුරින් විදර්ශනා කරනවා නිවන් දකින්ද බොහෝම උත්සාහයෙන් කටයුතු කරනවා. ඒ සාමාන්‍ය ලෝකෙ එදිනෙදා තියෙන යහපත් දේවත් අපි අතින් කරන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න ඕන එක කරුණක් තියෙනවා. අනුකුබ්බ කිරියා, අනුකුබ්බ සික්කා, අනුකුබ්බ පටිපදා. බුදුදහම මුහුදට උපමා කරලා තියෙනවා. මුහුද ගැඹුරු වෙලා තියෙන එකපාරටම නෙමෙයි අනුක්‍රමයෙන්. ඒ වගේ මම මේ ටික මතක් කරන්නේ අපි නිවන් දකින්න සමහර විටක ගැඹුරින් උත්සාහවත් වුණාට අපේ එදිනදා ජීවිතේ හැදෙන්න තියෙන වටපිටාව හැදෙන්නේ නැත්නම් ඒත් නික වෙන්නේ නැහැ. එදිනෙදා ජීවිතය හදාගන්න ඕන තැනම හිටියොත් නිවන් මාර්ගයේ පුරුදු පුහුණු නොවුනොත් ඒ නිවන් දකින්නේ. මේ දෙකම ඕනේ. ඉතින් මෙතනදී අපි හැම කෙනෙක් දිහාම මට මේ ටික මතක් කරන්න උනේ මේ ළඟදී ස්වාමීන් වහන්සේ කීපන මගේ අපි කතා කළා අද මේ ශාසනයට වෙලා තියෙන්නේ මොකද්ද? අපිට මොකද්ද මෙවෙනින් කරන්න පුළුවන් කියන එක. මොකද හොඳට මතක තබා ගන්න ඕනේ බුද්ධ ශාසනය ජීවත් කරනවා කියලා බුදු දාර්ශනය ලෝකේ පවත්වනවා කියලා කරන්න අපිට දෙයක් නැහැ. කෙනා කෙනාගේ ජීවිත හදාගන්නයි තියෙන්නේ. අපි කෙනා කෙනාගේ හැදීම මත බුදු ශාසනය හැදෙනවා මිසක බාහිර භෞතික ලෝකයේ හැදෙන්න හැදෙන්න බුදු ශාසනය දියුණු වෙනවා හැදෙනවා එහෙම නෙමෙයි. ඒ නිසායි මම වෙනදට මේ වගේ පැති මාතෘකා කරන්නේ සමහර විටකම. මම ගොඩාක් දුරට යථාර්ථයම ගැන ධර්ම දේශනා කරනවා. නමුත් මට හිතුණා ඒක අපේ අඩුවක්. ඒ කියන්නේ හෝඩියේ පන්තියේ දෙකේ පන්තිය උගන්වන්න කියන කෙනෙකුට 10 පන්තියේ දේ ඉගෙනුවොත් මොකද වෙන්නේ? පුළුවන් ද 10 පන්තියේ දේ ඉගෙන ගන්නද? බෑ. එයා 10 පන්තියේ දේ අතහැරෙනවා. අමතක කරන්න එපා. 10 පන්තියේ දේ විතරක් නෙමෙයි දෙකේ පන්තියේ දේත් එයාට නැති වෙනවා. ඇයි? ඒක ඉගෙන ගන්න කාලේ ඒක ඉගෙන ගත්තෙත් නෑ. බැරි දෙයකට ගියොත් බැරි දේ හින්දා බැරි හින්දා බැරි මොනවා පුළුවන් දේ නොකළ නිසා එකක් නැත්නම් දෙපැත්තම පෙරෙනවා. නමුත් 10 පන්ති දක්වා ඉගෙන ගන්න ඕනේ අපි පළවෙනි පන්තිය හෝ දෙවෙනි පන්තිය ඉඳන් පටන් ගත්තොත්. බැරි වුණ 10 පන්තියට යන්න බැරි වුණත් දෙකේ පන්තිය හෝ පළවෙනි පන්තිය දෙනුම හෝ තියෙනවා අපිට. ඉතින් 10 පන්තියකට යයි නම් ඒකටත් මේක මුල් වෙනවා. ඒ වගේ ලෝකයේ තුල හොඳ මිනිහෙක් නිර්මාණය වෙලා ගුණ යහපත් පුද්ගලයෙක් නිර්මාණය වෙච්ච දවසට ඒ පුද්ගලයා තුල බුද්ධහම රෝපණය වෙනවා මිසක ලෝකෝත්තර මාර්ගයක් වැඩෙනවා මිසක සාමාන්‍ය ලෝකෙ තුල තියෙන යහපත, යුතුයකම, සාධාරණේ කියන දේ පිළිහෙච්ච ඒ ටික නැති වෙච්ච මනසකට වරොත්තු දෙන්නේ නැහැ බුද්ධහම. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බ පාපස්ස අකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝදකණං එතන බුද්ධං මුළු බුද්ධ ශාසනයම කෙටි කළා කැටි කළා ගත්තොත් ඒක ගාථාවකින් කියන්න පුළුවන් මෙන්න මේ ගාථාව. ඒකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මොකද සම්බ බාබසා කරන සියලු පව් කරන්න පක් ඒකාන්තයෙන් උත්තර දුන්නා. කරන්න එපාමයි කිව්වා. ඊට පස්සේ පෙන්නවා මොකද්ද? කුසලස් උපසම්පදා. කුසල් උපදවන්න, කුසල් කරන්න. මොකද සමහර විටක අපේ නිවන් දකින උත්සාහවත් මේ පිළිච්ච කරන්නේ නමුත් පොඩි මම දැන් මේ ටික කියන්න මේ හුරු වෙලා නිවන් දකින්න කියලා උත්සාහවත් වෙන බොහෝ දෙනෙක් ඉන්නවා අම්මා අප්පච්චි සමහරට බඩගින්නේ ඈ ගෙවල් දොරවල් වල යුතුයකම් එහෙමම කුසල ධර්ම සමහරට පන්සලේ හාමුදුරුවෝ බඩගින්නේ කුසල ධර්ම වලට බයයි අප්පෝ කුසලේ පිනටත් අතර දික් වෙනවා පවටත් අතර දික් වෙනවා එහෙනම් පින්පව් දෙකම ඕනේ නැහැ කියලා මේ දැන් rahat වෙන්න හදනවා කටයුතු කරනවා නමුත් එහෙම නැහැ බුදුහාමුදුරු දේශනා කළ එකයි කුසලස්ස උපසම්පදා. කුසල් කරන්න. මා භික්කවේ පුඤ්ඤානම් බහයිත සුඛසේතම් භික්කවේ අදිවචන යදිදම් පුඤ්ඤානම්. පිනට බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපට නම කියලා බුදුරජාණන් වහන්සේ ඒ හින්දා පෙන්ව කුසල් කරන්න. කුසල් කරන්න. සියලු පව් කරන්න එපා. මොන සතර පායට යන කොටස ගැහුවා. ඒක දැන් මනුස්සයෙක් කරනවා කුසල් කරන්න. මිනිස්සේ දෙවියෙක් වෙන මට්ටමට පෙන්වනවා. කුසල් කරන්න කියලා ඊට පස්සේ කුසල ධර්ම කරන කෙනාට පෙන්වනවා දැන් මොකද සචිත්ත පරියෝධපන. දැන් හිතත් පිරිසුදු කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ කෙනින්ම තිබුණා සබ්බ පාපස් අකරණ සචිත්ත පරියෝධපන කියන්නේ. නිවන් දකින්න කෙලින්ම කියන්න තිබුණා. ඇයි කිව්වේ නැත්තේ? එහෙම බෑ. අකුසලයේ නතර කරන්න කුසලයක පිහිටන්න. පිහිටලා හිටින්න තැනක් තියෙන්න ඕනේ අපිට. ඈ කුසල කරන්න කුසල් කරන්න. කුසල් කරන කෙනාට පෙන්වන ඊට පස්සේ දැන් හිත හදාගන්න. ඇයි ඔන්න දැන් අපි අර ඉස්සෙල්ලාම අතරින්න ඕනේ තැනට දැන් ඇවිල්ලා දැන් උත්තරේ තන මොකද කුසලය කියන්නේ භවගාමි දෙයක්. ඒකත් අනිත්‍ය වෙනවා. ඒ හින්දා සැහැමයකටපත් වෙන්න බෑ. ඒ නිසා හිත පිරිසුදු කරගන්න, හිත හදාගන්න. නීවරණ දුරු කරලා විදර්ශනා කරන්න කියලා හිත හදාගන්න එක දෙයාකාරකට පෙන්වනවා. එතකොට දැන් මේක පෙන්නේ දෙවෙනි අදියර. ඉතින් අපි බලන්න ඕනේ බුදුහාමුදුරුවන්ගේ අවවාදය. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් යනකම් භික්ෂුන් වහන්සේලාට විනය නීති මුකුත් තිබුණේ නැහැ. භික්ෂුන් වහන්සේලාට තිබුණු එකම විනය ওই ටික විතරයි. ප්‍රාතිමෝක්ෂ දේශනා කරනවා කියලා පොයේ ගෙදරට ගිහිල්ලා පොයේ ගෙට ගිහිල්ලා ওই ටිකෙන් තමයි අවවාද කරන්නේ. සබ්බපාපස්සා කරනවා කියලා මේ ගාථාවේ තව ගාථා දෙකක් තියෙනවා. ওই ටික තමයි අවුරුදු 20ක් යනකම්. ඒ එපමණකින් අවවාද කරනකොට බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ එපමණකින් පිළිතුරු සම්බපාපසා කරන කෙනෙකු සීල පව් කරන්න එපා. සීල පව් කියලා කියේ මොනවද? හිත, කය, වචනයකින් තුන්දරෙන් කරන වැරදි. දස අකුසල. කුසලස උපසම්පදා කියලා කිව්වේ කුසල් කරන්න මොනවද? ත්‍රිවිධ සුචරිතය. හිත, කය, වචනය කියන තුන්දරෙන් කරන යහපත ඒකට කියන දස කුසල් කියලා. මෙන්න මේ ටික ගැන අපේ දැනුමක් හැඟීමක් එන්න ඒ දැනීමක් හැඟීමක් එන්න නම් මේවා කරනකොට මේ අකුසල ධර්ම කළොත් ඇයි එහෙම වෙන්නේ? නොකළොත් කුසල ධර්ම කළොත් වෙන්නේ මොකක්ද කියන කාරණාව පෙන්වන සූත්‍රයක් තමයි මම අද මාතෘකා කරන්නේ. ඒ සූත්‍රයෙන් පෙන්වන බොහොම ලක්ෂණට එක කරුණ. ඇයි මේ ලෝකේ කෙනෙක් ආවස අඩු ඉක්මනට මැරෙන්නේ ඇයි? අපි දැකලා තියෙන නේද ඉක්මනට මැරෙන අය. ළමා කාලේ තරුණ කාලේ මැරෙනවා. සමහර කෙනෙක් දීර්ඝව ජීවත් වෙනවා. ඒකට හේතුවක් තියෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකට හේතුවක් තියෙනවා. පෙර ජීවිතවලදී සත්ව ඝාතන කරලා සතුන් මරුවාම සත්තු මරුවාම සත්ව ඝාතන කළාම ඒ හේතුවෙන් අල්පායස්ක වෙනවා ආවසාරය යම් කිසි කෙනෙක් සත්වයන්ට මෛත්‍රී කළාම සත්වයන් ජීවත් වෙන්න උපකාර කළාම මෙන්න මේක අපි කියනකෝ දැන් බෙහෙත් එක් වගේ දීලා සත්ව ජීවත් කරවන්න උත්සාහවත් වෙනවා නම් මේක හේතුයි දීර්ඝායස්ක වෙනවා. ඔන්න අල්පායස්ක ආයුෂ අඩු වෙන්නත් වැඩි වෙන්නත් හේතු දෙක මොකද්ද? සතුන් මැරීමෙන් මොකද වෙන්නේ? අඩු එහෙනම් මේ සම්පාප සකරණම් කියවනේ කරන්න එපා කියපු ඇති දේවල් කළාම මොකද වෙන්නේ? අවස අඩු කුසල උපසම්පදා කියන කුසල කරන්න කියවනේ කරන්න කියපු ඇති දේවල් කරුවාම අවස වැඩි වෙනවා. ඔන්න අවස අඩු වෙන එක හොඳ වැඩි වෙන එක හොඳයි. කියන එක හොඳයි. හොඳ දේ නිකන් ලැබෙනවද? නෑ. ඒකට තියෙනවා හේතුවක් නේ. එහෙනම් කවුරු කැමතිද දීර්ඝාෂ්ක වෙලා උපදින්න උපන්නොත් නිවන් දකින්නකම් කැමති. එහෙනම් කැමැත්ත තිබුණාට ලැබෙනවද? නෑ. ඒකට හේතු තියෙන්න ඕනේ නේද? හොඳට බලන්න ඕන සහේතුක. එහෙනම් ඒකට හේතු අපි රැස් කරන්න ඕනේද නැද්ද? ඕනේ. මහා කළු ගලක් වතුරකට දාලා උඩ පාවෙන්න කියලා කිව්වෝ. ලොකු කළු ගලක් වතුරකට දාලා උඩ පාවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කෙරුවා. ලැබෙයිද? ඇයි බර වැඩි. නමුත් අපි ප්‍රාර්ථනා කළානේ. ප්‍රාර්ථනාවට හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් කළ යුතු දෙයක් තියෙනවා නේ. එහෙම එහෙම නැත්නම් සිදුවෙන ධර්මතාවයක් තියෙනවා නේ. ඒ වගේ මම දීර්ඝායුෂ්ක වේවා කියලා හිතුවට ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ ඒක වෙන ධර්මතාවයක් තියෙනවා. ඒක වෙන ස්වභාව සිද්ධියක් තියෙනවා. මටවත් තව කාටවත් ඕන විදිහට නෙමෙයි. මට ඕන වුණා කියලා කලුගල උඩ පාවෙන්නත් මහත්යට ඕන කියලා යට යනවවත් නෙමෙයි. මහත්ය කලුගල යට යවා කියලා හිතනවා මම උඩේ ගාව කියලා හිතනවා. අපි දෙන්නම හිතපු හිඳ වෙනව නෙමෙයි ඒක ධර්මතාවය. මෙතන ධර්මතාවය වෙන විදිහට හිතපු හිඳ එතන නිවැරදි වුණා. මම නොවන නිසා නොවන විදිහට හිතපු නිසා වැරදි වුණා. මිසක නැත්තම් මාත්‍යා යට යන්න කියලා හිතපු හින්දා යට ගියා මම උඩපාවෙවා කියලා හිතපු හින්දා නොවුනත් එහෙම නෙමෙයි අපි දෙන්නගේ කාලකන්නිකම හින්දා වාසනාව හින්දා වුණා නෙමෙයි තේරුණා නේද ඒක වෙන සිද්ධිය නිසා එහෙම වුණා ඒ වගේ දීර්ඝායුෂ්ක බව වෙන්නේ මගේ හෝ තව කෙනෙකුගේ වාසනාව හෝ අවාසනාව නිසා නෙමෙයි ඒක වෙන්න තියෙන හේතුව එහෙම තියෙන හින්දා එහෙනම් හොඳට මතක තියාගන්න කෙනෙක් වටිනා ජීවිතයක් ලැබුණාම ජීවිතේ බොහෝ කල ජීවත් වෙන්න නම් වෙන්න ඕනේ නම් ඒකට හේතු ටික තියෙන්න ඕනේ. හේතුව තියෙන්න ඕනේ. හේතුව අපි තුලින් උපදවන්නේ නැතුව කරන්නේ නැතුව වෙන්නේ නැහැ. එහෙනම් මතක තබා ගන්න දීර්ඝායුෂික වෙන්න වීම සඳහා අපිට යමක් කරන්න තියෙනවා. නොකරන යමක් තියෙනවා, කරන්න යමක් තියෙනවා. චාරිත්‍ර, සීල, වාරිත්‍ර සීල කරන්න ඕනේ. ඊට පස්සේ කෙනෙක් බොහොම ධනවත් කෙනෙක් බොහොම දුප්පත්. කෙනෙක් බොහොම ධනවත් කෙනෙක් බොහොම දුප්පත්. මේකට හේතුවක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මොකද්ද හේතුව? පෙර ජීවිතේ දුගී මගේ යාචකයන් උදෙසා අනුකම්පා බුද්ධියෙන් සමන බ්‍රාහ්මණයන් උදෙසා ශ්‍රද්ධා බුද්ධියෙන් දාන දීපින්කම් නොකළ නිසා බොහොම මාතුරු භවෙන් දැඩි ලෝභකමින් හිටපු එකේ ප්‍රතිඵලය මොකද්ද? නිර්ධන බව, දුක්පත් බව. දුගී මගේ යාචකයන් උදෙසා අනුකම්පා බුද්ධියෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා ශ්‍රද්ධා බුද්ධියෙන් යටත් පිළිසෙන් Tamanට බෙදාගත්ත බත්පත වෙන්න පුළුවන් gedට ඉගන්න කෙනෙකුට තියෙන්නේ. ඒක දෙනවා. ඒ වගේ දාන ආදී කුසල කර්ම කෙනෙක් කළාම පෙන්නනවා ඒක විපාකයි මොකද්ද මහත් භෝග ඇති බව ධනවත් බව. එහෙනම් දැන් කෙනෙක් ධනවත් වෙන්න හා නිර්ධන වෙන්න හේතුවක් තියනවද නැද්ද? තියෙනවා. වතුර යට යන හේතුවක් තිබුණානේ. ඒක ස්වභාවිකයි. එහෙනම් මගේ වාසනාව හෝ තව කෙනෙකුගේ අවාසනාව මත දුප්පත් හෝ පොහොසත් වෙලා තියෙනවා නෙමෙයි. අපි මේ තීරණය කරන්නේ උඩින්. අපිට නුවණ නැහැ. අපි හරියට දැක්කම මේකට තියෙන හේතු ටික එහෙනම් අපිත් මේක කරන්න මේක කරන්න වෙනවා. කියන නුවණ අපිට එනවා. ඈ දුප්පත්ව පොහසත් වෙන්න නැතිනම් යම් විපාකයක් අපිට මේක එපා නම් ඒක එපා වීම නිකම්ම වෙන්න ඒකට අතාරින්න දෙයක් තියෙනවා. මේක ඕනේ නම් ඒක ලැබෙන්න නිකම්ම බෑ. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අපිට හසු වෙනවා. නමුත් අපිට හසු වෙන්නේ නැහැ අපි ඒක වාසනාව හා අවාසනාව කියන කරුණු දෙකකට බාර දීලා. නමුත් බෞද්ධ හැටියට එහෙම වාසනාව වූ අවාසනාව කියලා ඉරණමකට බාර දෙන්න බෑ බුදුහාමුදුරුවෝ දේශනා කළේ දර්ශනය. ඒක මේ ලෝකේ තව කෙනෙකුගේ පැවැත්මකට යටත් එකක් එහෙම නෙමෙයි. ඒක ධර්මතාවය. එහෙනම් අපිට පෙවුනා වතුර යටගිය ගලට හේතුවක් තිබුණා වගේ මලක් තිබුණ පරවෙනවනේ නේද මම හිතනවා පරවෙන්න එපා කියලා මේ මහත් හිතන පරවෙන්න කියලා දැන් මොකද වෙන්නේ? ඒත් තර වෙනවා. මේ මහත්ය හිතපු හින්දාද? එහෙනම් මම එපා කියලා හිතපු හින්දාද? ධර්මතාවය ඒකයිනේ. ඒ බඳුම ධර්මතාවයක් තියෙනවා කෙනෙක් ධනවත් වෙන්න හා නිර්ධන වෙන්න. එහෙනම් ඒ ධර්මතාවය තමයි කුසලයේ නැමැති හේතුව. සහ අකුසලයේ නැමැති හේතුව. එහෙනම් අපි කැමති ධනවත් භවයටද දුප්පත් බවට. ධනවත් බවට. පිනක් දහමක් වුණත් කරන්න පුළුවන් යමක් තිබුණා. දුප්පත් කෙනෙකුටමත් යමක් දෙන්න පුළුවන් තිබුණා. ඒකේ ඇලෙන එක මේ ධර්මතාවය නොදන්න කමේ හේතුව. එහෙනම් දැන් මේක කැමැත් අපි කැමැති ධනයක් ලැබෙන්න කැමැත්තෙන් ලබන්න පුළුවන් අපිට මල පර වෙන්න එපා කියලා මම කැමැති වෙනවා. ලබන්න පුළුවන් වේද මට? ඇයි ඒ? කැමැත්තෙන් ලබන්න බැරි දේවල් ලෝකේ තියෙනවා. එහෙනම් ධනවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කළාට මට ලැබෙන්නේ ඇයි ඒක ලැබෙන්න හේතුවක් තියෙනවනම් ඒ හේතුව තියෙන විදිහට තියෙනවා මම මේ හැමෝටම මතක් කරන්නේ සමහර විටක අපි වෙන පිනක් කරලා වෙන එකක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන් අපි භාවනා කරලා ධනවත්කමත් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන් දීර්ඝාෂ්ඨ බවත් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ කුල් භාවනා කළොත් ඔයගලන්ට නුවණ වැඩි. අනුවණකම දුරු වෙලා නුවණ වැඩෙන හේතු ගන්න තියෙන ඒ ටික වේ. එච්චරයි. නමුත් ජීවිතේ නිවන් දකින්නකම් මේ හැම පැත්තක්ම ඕනනම් හැම දෙයක්ම අපිට සකස් කරගන්න වෙනවා. නේද? එතකොට අපි එක දෙයක් විතරක් හැදුවොත් අපිට ඒ දේ විතරක් හම්බෙයි. අපි වී විතරක් ගැඹුරු වපුරලා තලයි උඳුයි නෑ ඔක්කොම බලාපොරොත්තු වුණත් හරියද? හරියනවද? වී ටිකක් වපුරනවා. අපිට ඕනේ හැබැයි තවත් ඕනේ. මුං ඇටත් ඕනේ. උදුත් ඕනේ, වීත් ඕනේ. ලැබෙයිද? අපිට ලැබෙන්නේ කොච්චරද? විතරයි. අපි කර අපි අද දන් දෙනවා නම් වීතික වපුරවා වගේ දන් දීලා අපේ දීර්ඝායස්ක බවත් නිරෝගී බවත් එහෙම නැත්නම් ප්‍රඥාව ඇති බවත් මේ ඔක්කොම ටික බලාපොරොත්තු වෙනවනේ ලැබෙයිද? වෙන්න බෑ. එහෙනම් අපි භාවනා කරන කළා මේ ලෝකේ ගණන් ගන්න නැති තත්ත්වයට පත් වෙලා තියෙන අපිට මේ දර්ශනය නැති නිසා අපි මේ දහම ඇත්ත නොදන්න නිසා අපි භාවනා කරනවා. දැන් වීටික වැපුරුව තලමුම්ම ඔක්කොම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ දැන් ලෝකේ තියෙන සියලුම මට්ටමේ හැම විදිහම කුසල් අපිට ඕනේ හම්බ වෙයිද? අපිට හම්බ වෙන ප්‍රඥාව ඇති බව. නමුත් ඒ දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. දානාදී නොදුන්නොත් අපි දැකලා තියෙන බොහෝ දුප්පත් නම් නුවන් තියෙන අය නේද? එහෙම වෙන්න හේතු වෙලා තියෙන්නේ මොකද ඒ නිසා. මේක කළා මේක කළේ නැහැ. ඒ නිසා. අපිට මේ ටික ඔක්කොම ඕනේ නම් තලත් වපුරන්න වෙනවා, වීත් වපුරන්න වෙනවා, උඳුත් වපුරන්න වෙනවා, වීත් වපුරන්න වෙනවා. එහෙම වුණොත් මේ ඔක්කොගෙම අස්සන්න ගන්න පුළුවන්. මොකද ඔක්කොම බීජ වපුරලා තියෙන නිසා. එහෙම නැතුව එක જાතියක බීජයක් විතරක් වපුරලා හැම ඵලයක්ම බලාපොරොත්තු වෙනවා නම් ඒ අපේ බලාපොරොත්තුව ලාභල එකක්. ඒක වෙන්නේ නැහැ. ඒතර මම මතක් කරන්නේ අපිට ඕනේ දැන් සල්ලි මිල මුදල් නම් ඒක ලැබෙන්න නිකන් හේතු නැහැ කියලා අපිට පෙන්නවා අපිට පෙනුණා එහෙනම් අපිට අතහරින්න එක එකක් තියෙනවා මොකද්ද අතහරින්න වෙනවා මසුරුකම අතහරින්න වෙනවා දුකේ මගේ යාචකයන් උදෙසා අනුකම්පාවෙන් දන් නොදෙන බව ලෝභය අතහරින්න වෙනවා යම් මට්ටමක කෙලෙස් ගෙවෙනවා මේ හැම එකකින්ම ගෙවෙනවා කෙලෙස් මේ ආශ්‍රයක්ෂය කරගන්න කර්මක්ෂය කරගන්න ක්‍රම ඒ ටික වාරිත්‍ර වෙනවා ඊට පස්සේ අපිට කරන්න වෙනවා මොකද්ද දාන ආදී කුසල ධර්ම කරන්න වෙනවා දාන ආදී කුසල ධර්ම સિદ્ધ කරනකොට බෙදීමක් එපා සමහර විට ලොකු ලෝභකමක් අපෙත් ගොඩක් පින් සිද්ධ වෙන තැන් හොය හොයා යන්නේ. දන් දෙන්න. දානය කියන්නේ අතහැරෙන. අත හරින්න මොකද්ද? භාජනේ නෙමෙයි. මේ අරඹේ තියෙන තණ්හාව. මේ තණ්හාව අඩු වෙන අපි සමහර විට හිතේ මේකට තියෙන කැමැත්ත ගොඩයි. නමුත් භෞතික ලෝක භාජනේ දෙනවා අතහරිනවා. නමුත් තණ්හාව අතහරින්නේ. අපිට පුළුවන් නම් බාහිර භෞතික අතහරින්න තණ්හාවත් එක්ක මේක දෙනවා හතරකින්මයි දෙන්නේ ආයේ දෙකක් එහෙම නැහැ. නියම විදිහ දාන්නේ. ඈ ඒ විදිහට දන් දුන්නාම මොකද වෙන්නේ අපිට හම්බ වෙනවා මොකද්ද භවභෝග සම්පත් ඇති බව ඔන්න එහෙනම් මේක අපි කළ මේ දේ ඕනේ නම් මේ දේ කළ යුතුයි හොඳට තේරුම් ගන්න ඕගලන්ට සැනසෙල්ල ලෝකෙ තුල ඕනේ නම් Tamanටත් උපකාර කරගෙන අනිත් අයටත් උපකාර කරන්න පුළුවන් විදිහේ ධනවත්කමක් ඕනේ නම් මේ මම අද දේශනා කරන මගේ දෙයක් නේ බුදුහාමුදුරන්ගේ පිළිසිද්ධාම කවුරු ලෝකෙ කිව්වොත් මේ පින කියන සතර දික් වෙනවා රහනේ කියලා ඕගොල්ලෝ බලන්න එපා. ඕගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ වචන විශ්වාස කරන්න. කුසල් අකුසල් කරන්න එපා කුසල් කරන්න. ඒ තතරපත් වෙලා හිත දියුණු කරගන්න කිව්වේ ඇයි? මේ දැන් රහත් වෙන්න බැරි වුණොත් සතර හිතියොත් අසරණ නොවන තතරපත් වෙලා තියෙනවා එච්චර ජීවිතේ. එහෙනම් දැන් භවභෝග සම්පත ලැබීම සඳහා අපිට කරන්න යම වෙනනේ. ඊට පස්සේ කෙනෙක් හැමදාම දුක් විඳිනවා රෝගී. කෙනෙක් ගොඩාක් නිරෝගී. මේකට හේතුව මොකද්ද කියලා. සත්තුන්ට ගොඩාක් හිංසා කළාම, සත්තුන්ට කරදර කළාම, ඈ කරදර හිරිහැරෝ වෛර කළාම ඒ හේතුවෙන් ගොඩාක් රෝග පීඩාදී හැදෙනවා. සතුන් ජීවත් කරවන්න උත්සාහවත් වුණොත් සතුන් මෛත්‍රී කළොත් මෙන්න මේ හේතුවෙන් දීර්ඝායුෂ වෙනවා. එහෙනම් මේකෙත් තියෙන අපිට දීර්ඝායුෂ බව ඕනේ නම් ඒකටත් හේතු අපි ඉතින් කිව්වනේ. ඊට පස්සේ ධනවත් බව. ඊට පස්සේ කෙනෙක් බොහොම ලස්සන. කෙනෙක් බොහොම කැතයි. ලස්සන වෙන්නද කැමති, කැතට උපදින්නද කැමති. ලස්සනට කැමති නේ? කැමති. කවුරුත් කැමති ලස්සන වෙලා උපදිනවා. අපි කැමති වුණාට ලැබෙන්නේ නැහැ. හඳ බැහැගෙන බැහැගෙන යනවා හඳ පායන්ට එපා බහින්න එපා කියලා අපි හිතුවොත් හඳ බහින්න තේදීද? ඒත් බහිනවනේ. ඇයි? ඒක වෙන ධර්මතාවයක් නිසා. එහෙනම් අපි ප්‍රාර්ථනා කරලා ලැබෙන දේ තියෙනවා. ප්‍රාර්ථනා නොකර ලැබෙන දේවල් තියෙනවද නැද්ද? ප්‍රාර්ථනා නොකර ලැබෙන දේවලුත් තියෙනවා. වීරිය කළොත් ලැබෙනව නැද්ද? ලැබෙනවා නේ. ඒ වගේ අපි එහෙනම් දැන් කරන්න ඕනේ මොකද්ද? භවභෝග සම්පත් ඕනේ නම් දන් දෙන්න ඕනේ. දීර්ඝායුෂ කොවන්න සතුන්ට උපකාර කරන්න ඕනේ. දැන් මතක කරගන්න. ලස්සන වෙන්න. ලස්සන වෙන්න නම් අපි කරන්න ඕනේ දෙකුත් තියෙනවා. ඊට පස්සේ අවලස්සන වෙන්නේ මොකක් නිසාද කියලා. දුස්තිල බව කියනවා. ඈ යම් කෙනෙක් දුස්සීලයි නම් සීලය කියන්නේ හරි අලංකාරයක් කියන්නේ. දුස්සීලයි කියන්නේ කය වචන අසංවරයි නම්. කය වචන දෙක අසංවර වීම හේතුවෙන් එයා බොහෝම දුර්වර්ණ පුද්ගලෙක් වෙලා උපදිනවා. තව පැත්තකින් පෙන්වන ධර්මතා දෙකක් තියෙනවා. තව තියෙනවා වස්ත්‍ර වගේ දේවල් දන් නොදුන්නු නිසා. ඈ කරුණ දෙකක් තියෙනවා. ඊට පස්සේ වර්ණවත් වෙන්න කරන්න තියෙනවා මොකද්ද? සිල්වත් වෙන්න ඕනේ. සිල්වත් නොවුනට කමක් නැහැ. වස්ත්‍ර පූජා නොකලට කමක් නැහැ. හැබැයි විපාකේ බාර ගන්න ලැස්ති පිට ඉන්න ඕනේ. අනිවාර්යෙන් වෙනවා. තාපක නිවන් දැක්කේ නැත්තම් දුර්වර්ණ වෙලා උපදිනවාමයි. ඒක වෙනසක් නැහැ. මොකද මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ බුදුහාමුදුරු බණ කියනවා නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාවක් කරනවා නෙමෙයි. ලෝකේ සිදුවෙන සිද්ධිය පෙන්නනවා මේ. අපි ගොඩාක් දෙනෙක් හිතන්නේ බුදුහාමුදුරුවෝ කියපු බණක් හැටියට හිතාගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ කොතනකවත් පෞද්ගලික දෙයක් දේශනා කළා නැහැ. ඒක හොඳට මතක තබා ගන්න. ඉර පෑවුවොත් බහිනවා කියන එක බුදුහාමුදුරුවෝ කිව්වත් මම දැන් කිව්වත් නැතත් වෙන ධර්මතාවයක්. ඒ වෙන ධර්මතාවය මම කියනවා දැන්. පායන ඉර හවසට බහිනවා. දැන් මේ මං කිව්වා කියලා මේ ධර්මතාවය මගේ එකක්ද? නෑ සිදුවෙන සිද්ධිය කියනවා නේ. සැබෑව කියනවා. ඒකයි ඒකට යථාර්ථය කියලා කියන්නේ. සත්‍ය කියලා කියන්නේ ඒක. එහෙම නැත්නම් බුදුහාමුදුර බුදුහාමුදුරන්ගේ වචනයක් කිව්ව නෙමෙයි. අලුතෙන් හොයාගත්ත දෙයක් කිව්ව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ වර්ණවත් වෙන්න ලස්සන වෙන්න ක්‍රමයක් තියෙනවා. දුර්වර්ණ වෙන්න ක්‍රමයක් තියෙනවා. මේ මසකට පේන්නේ නැති අපිට මදසත් පැනසත් ලබාගෙන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පැනස නැතුව මසස තියෙන අපිට ප්‍රඥාව නැමැති ඇසින් දැකපු බුදුහාමුදුර පෙන්නනවා මේක. වර්ණවත් වෙන්නේ නැහැ. මේ හේතුඵල ධර්ම බුදුහාමුදුර පෙන්නන්නේ. හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? පෙන්නනවා දුර්වර්ණ වෙන්න හේතුව දුස්සීල බව හා වස්ත්‍රාදී දේවල් දන් දුන්න නිසා. කෙනෙක් සිල්වත් නම් තමන්ට වස්ත්‍ර ආභරණ ලැබෙනකොට තමන්ට ශක්ති ප්‍රමාණය මේව දෙනවා නම් කෙනෙකුට මෙන්න මේක හේතුයි වර්ණ සම්පත්තිය නැත්නම් පැහැපත් බව ලස්සන වෙන්න හේතුයි. ලස්සන වෙන්න හැමෝම කැමති නම් කැමති හැමෝටම කරන්න තියෙනවා යම. එහෙනම් එකක් තේරුම් කරගන්නට ඕනේ. එතකොට තව කෙනෙකුට ගොඩාක් නැද පිරිසින්නවා. තව කෙනෙකුට පිරිස් නැහැ. මොකද ඒකට හේතුව? පෙර දානාදී පින්කම් කළත් කරනකොට අනිත්‍ය සහභාගී කරගත්තේ නැහැ. තනියමමයි කරන්න හදන්නේ. හිතන්නේ පින වැඩි වෙන්නේ මේක තනියම ඔක්කොම මං කළා කියලා අපි හිතන්නේ. ඒ කරපු එකේ පින ලැබෙයි අනිත්‍යව කුසලයකට යොමු කරනවා කියන එකත් කුසලයක්. මේ ගෙනියන මල්වට්ටියට අතගස්ව ගන්න පුළුවන් වුණොත් අපිට කෙනෙකුට තව මොහොතකට තව කෙනෙක් තුල කුසලයක් ඇති කරගන්න පුළුවන් වුණොත් ඒ කුසලයේ ලේසි කුසලයක් නෙමෙයි. ඉතින් අපි මෙතන ආත්මార్థකම් වෙනවා කියන තව කෙනෙකුට කුසල ඇති වෙන්න තියෙන හේතුව වළක්වලා තියෙනවා. ඒකත් අකුසලයක් දන්නේම නැහැ. තනියම කරන්න හදපු එක. කුසලයේ තුල තැඟවිච්ච අකුසලයක් වෙනවා. එතකොට අනිත්‍ය සහ සම්බන්ධ කර නොගෙන තනියම පින්කම් කරනකොට මේකට පිරිවර අඩුයි. යම් කුසල ධර්මයක් හෝ හොඳ සත් ක්‍රියාවක් සිද්ධ කරනකොට පුළුවන් තරම් අනිත්‍ය සම්බන්ධ කරගන්න. ලෝකයේ වුණ දේ කිව්වට අපිට කමක් නැහැ. මේ ආධාර එකතු කරන ජීවිතේ ආනෝන ලෝකය කියයි. නමුත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන කරන අය ඒ විදිහට කර්ම හොඳට මතක තියෙන්න ඕනේ. ඒ අය එතන හේතුවක් හදා ගන්නවා. ඵලයක් ලැබෙන්න. අපි මෙතන හේතුවක් හදා ගන්න මේ විදිහට. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ ඒකේ. ඒ හින්දා අනිත සම්බන්ධ කරගෙන කරනකොට එතන හම්බෙන මොකද්ද? කුසලයක් අපිට පරිවාර සම්පත්තිය කෙනෙක් බොහොම නුවණක් තියනවා කෙනෙක් හරීම මෝඩයි කියනවා. ඒකට හේතුව මොකද්ද? ලෝකේ උගත්යයි සම්මත සාධුයයි සම්මත පඬිතයයි සම්මත අය ළඟට ගිහිල්ලා කලින් කල වහන්ස කුසලයේ කුමක්ද අකුසලයේ කුමක්ද හොඳ මොකද්ද නරක මොකද්ද අපි කුමක් කළ යුතුද කුමක් හල යුතුද කියලා නොයෙක් විදිහේ කර්ම කාරණා ਵਿਚාරලා කළ යුතු දේ කරලා නොකළ යුතු දේ නොකර නොකර ඉන්න විදිය ප්‍රඥාව හුරු කළේ නැහැ. ඒ හින්දා මොඩයි. ඒ හින්දා මොඩයි. එතකොට බුද්ධිමත්ෙන් හේතුව මොකද්ද? කුසල අකුසල හොඳ නරක කළ යුතු නොකළ යුතු නිතරම ਵਿਚාරන බව හුරු කළ තින මෙන්න මේක ප්‍රඥාව ඇති වෙන්න එතකොට සිහි මද ගතිය, මුලා වෙන ගතිය සහ මොකද කියන මන්ද බුද්ධික බව හඳුන්වන ඒකටම හේතුවක් තියෙනවා මොකද සුරාපානය කරන බව මන්ද බව ඇතිවෙන්න මෝඩ බව ඇතිවෙන්න හේතුයි ඒක නොකරන එක කුසලයක් ඒක නුවණැති වෙන්න හේතුයි මෙන්න මේ වගේ මේ ලෝකෙ තුල තියෙනවා යහපත් ලෝකෙ තුල යහපතක් ලැබෙන්න කල යුත්තක් හොඳට මතක තබා ගන්න මේවා අපි කල යුතුයි මේ ටික අපිට කරන්න පුළුවන් නම් ඇත්තටම මේ ලෝකයේ තුල බොහොම වටිනා මනුස්ස ලෝකයක් බිහි වෙනවා අපිට කර්මය කියන එකේ කර්මය කියන එකේ වටිනාකම ස්වභාවය තේරෙන්නේ. ඒ කියන්නේ නිවම්ම ගැනීම මනුස්ස ධහමට පාතයි අපි. කම්මස්සපත ඥානය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහමට වඩා ලෝකෙ තියෙන එකක්. මේක තියෙන්න පුළුවන් අබෞද්ධ කෙනෙක් ළඟ. මේක. එයාට සිද්ධ වෙන සිද්ධියක් ගැන මේ දෙන්නේ. මේ ඇත්තට ආගම් පන්ති පක්ෂ ભેද නැහැ. කතෝලික කියලා එහෙම නැතිනම් මුස්ලිම් කියලා එහෙම නැහැ. මේ ලෝකයේ ඇත්ත. ලෝකේ ඉන්න අපි ඔය ටික කරන්න ඕනෙමයි. කරන්න ඕනේ. එතකොට මම මේ පෙන්වුවේ අපි ගොඩාක් ගැඹුරු ධහමකට හෝ යනවා නැත්නම් ධහමක් හිතන්නේම නැහැ. ඒකට හේතුව මෙන්න මේ වටපිටාව අපිට නැති වෙලා අපිට යම් පට්ටමකින් කර්මය කර්මඵලය ගැන විශ්වාසය තියෙන මානසික මට්ටමක් වූ ඇති වුණා නම් මේ සාසනය මීට වඩා ගොඩක් වෙනස්. අපි හැමදෙනාගේ විමුක්තිය ඉබේම ලැබෙන මානසික මට්ටමක් වෙනවා වටපිටාවක්. එහෙනම් හැමදෙනාම Tamanට හැකි ප්‍රමාණයෙන් මේ ටික කරගන්න උත්සාහවත් වෙනවා. කාටවත් එහෙම නෙමෙයි. මේ ටික කිරීමෙන් ඔව් දැන් අපි දැක්කා මෙහෙම මෙහෙම කළාම මෙහෙම මෙහෙම දේවල් ලැබෙනවා. එහෙනම් අපි දන් දෙන්නේ ඒ කියන්නේ අපිට මෙහෙම දෙයක් ලැබෙන්නේ. සිල් රකින්නේ මේ වගේ දෙයක් ලැබෙන්නේ. දැන් මිනිස්සෙක් වෙලා ඉඳගෙන මේ ටික කරනකොට කරුණු දෙකක් වෙනවා. යහපත් මනුෂ්‍ය ජීවිතයකට ඉදිරියට යවෙන යහපත් ජීවිතයකට අඩිතාලමත් වෙන මේ ජීවිතයත් යහපත් මනුෂ්‍ය ජීවිතයක් වෙනවා. දෙපැත්තෙන්ම කුසල මට්ටමේ යහපත් වෙලා. දැන් මෙන්න මේ මනසකට වරොත්තු දෙනවා මෙන්න මේ මනසකට සුදුසුයි සචිත්ත පරිවර්තන දැන් හිත හදාගන්න කියන තැනට. එහෙම නැත්නම් අපි දන්නේම නැහැ අපුල වංචනික ධර්ම මේ නුවණ නැතුව මෙතෙන්ට නොපැමිණෙ එන කෙනෙකුට දන්නේම නැතු වංචනික ධර්ම ඉපදෙන. ලෝභකමක් ඇති වුනහම ලෝභකම ලෝභකම හැටියට පෙනී නොසිට සමහර විට දැහැම විදිහට එනවා. කුසලයට අකුසලයට දෙකටම සසර දික් වෙනවා. ඒ හින්දා ඔය දන් දෙන්න පින් කරන්න ඕනේ නිවන් දකින්න භාවනා කරන්න ඕනේ. කියන අදහස් වෙනවා. නමුත් මේ තුල දන්නේ එයාවත් මේ ක්‍රියාත්මක වෙලා තියෙන මොකද්ද? ලෝභකම ක්‍රියාත්මක කරවලා වංචනික ධර්මයක් ඇටියට. හොඳට සිහිපත් වෙන්න ඕනේ. ඉතින් මෙතනදී අපි මේ වගේ කුසල ධර්ම නිතරම සිද්ධ කරන්න ඕනේ. ඇයි සිද්ධ කරන්න කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසර අති දීර්ඝයි. මේ දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් එහෙම නැහැ. මේ සසර ස්වභාවය දිහා බලනකොට සසරගත ජීවිතවලට මොහතකට හෝ සැනසෙල්ලක් ලැබුණා නම් රැකවරණයක් ලැබුණා නම් ලැබෙන්නේ ඒ කුසල ධර්මයන් තුලයි. ඉතින් ඒ බඳු කුසල ධර්ම સિદ્ધ කිරීම අපි හැම දිනාටම සුදුසුයි. අකුසල ධර්ම સિદ્ધ කළොත් ඒකේ දුක ඒකාන්තයෙන් අපිට විඳින්න වෙනවා. කුසල ධර්ම સિદ્ધ කළොත් ඒකේ විපාකත් ඒකාන්තයෙන් අපිට විඳින්න වෙනවා. ඉතින් කුසලයේද අකුසලයේද වඩා හොඳ කෙනෙක් Taman තෝරගන්න ඕනේ. ඉතින් එහෙම තෝරගෙන ඊට වඩා වැඩිතර නුවණ ඇති කරගන්නත් අපි මේ බුද්ධ උත්පාද ඵල උත්සාහවත් ඇයි අනම තග්ගෝ යම් වික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහාවිතං සංසරිතං මම චේතුම් මහපච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සසර අති දීර්ඝයි මේ දීර්ඝ සංසාර මුල් කෙලවරක් පේන්නේ නැහැ අවිද්‍යාව නැමැති නීවරණයෙන් ආවරණයෙන් වැහිලා. තණ්හාව නැමැති බැඳුමකින් බැඳිලා. ඇස් දෙක වහලා අත් දෙක බැඳලා. කකුල් දෙකත් බැඳලා. දැන් ඉතින් මොකද කරන්නේ? ඈ කකුල් දෙක ඇරලා අතහැරලා අත් දෙකක් බැඳලා ඇස් දෙක වහලා දැන් ඉතින් එහාට දිව්වත් මෙහාට දිව්වත් ගල් මුල වල පය හැටි හැටි වැටෙනවනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාවෙන් වහල තණ්හාවෙන් බඳවලා දැන් කොහටද යන්න එහෙම පේන්නේ යන්නත් බෑ. නුඹලත් මා බොහෝ කාලයක් සසර හේමියට දිව්ව සැරිසරුවා. නිකම්ම දිව්වේ නෑ. අම්මා මරුණු දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. පියා මරුණු දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. දුව පුතා සහෝදර සහෝදරීන් අතර දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ බලයට වැඩි කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේ එනකොට ත්‍රිසංගත සත්තු වෙලා උපදිනකොට කවුද ත්‍රිසංගත සත්තු කියේ මොන වගේ සත්තුද? හරකේ එළුව, බැටළු, ඌරු වගේ සත්තු වෙලා ඉපදෙනකොට බෙල්ල කපනකොට ගලාගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. බුදුහාමුදුරු මෙහෙම දේශනා කරලා ඊට පස්සේ මෙහෙමක් තියෙනවා. පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ දන්න නුවණක් තියෙන කෙනෙක් ඇරෙන්න මගේ වචන විශ්වාස කරනවා. ඇයි? මොහොතේ වතුරට වැඩි ලේ මෝදේ වතුරට වැඩි අඬපු කඳුළු කිව්වහම අපිට හිතෙන්නේ මේ අතිශෝක්තියක් නේ මම වර්ණනාවක් වගේ මේක වෙන්න බැරි එකක් වගේ නේද ඇයි මෝදේ වතුර ගොඩායිනේ නමුත් සසර බුදුහාම දේශනා කරන සසර ස්වභාවය තේරුම් ගත්ත කෙනෙකුට නම් මේක විහිළුවක් වෙන්නේ මේක ඇත්ත කියලා තේරෙන්නේ මොකද එච්චර සසර කියන එකට මින්මක් නැහැ මින්මක් ආ අපේ බුදුහාමුදුරුවෝ ගැන ටිකක් තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයටවත් ගන්න බොරු කියන කෙනෙක් නෙමෙයි. සමහර විට අපි නම් නරක දේ නෙමෙයි හොඳ දෙයකට යොමු කරන්න හරි කියලා බොරුවක් කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නවත් බොරුවක් කියන කෙනෙක් නෙමෙයි. ඉතින් මේ බුදුහාමුදුරුවෝ යමක් ශ්‍රී මුකෙන් දේශනා කළා නම් ඒක එහෙමමයි. ඉතින් හොඳට හිතන්න මෙන්න මේ වගේ සසර මහා දුකක් විඳලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. සංසාරේ ඉපදුණු ජීවිතවල ඇස් දෙක මන්ද වෙලා. ගල් මුල් වල පය හැපි හැපි වැටිලා. ආගවත් පිටක් නැතුව. සමායට ඔය තෙත් කලාපේ වගේ තැනක එහෙම හිටියොත් හැපිලා වැටෙනකොට කූඩල්ලෝ එහෙම කන් වල ඇතුළ ගිහිල්ලා. ලේ බීලා. මරුණු ජීවිත ඕන තරම් ඇති. අතපය හතරම නැතුව ඉලෙක් වෙලා ජීවිතය අවසන් වෙච්ච වාරවල් ඕන තරම් ඇති. නොඑක් විදිය දරුණු ලෙඩ රෝග හැදිලා එකතන උත්පල වෙලා මල මුත්‍ර ගුඩේ වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාරවල් ඕන තරම් ඇති. ජීවත් ඉද්දිම පණුව ගහලා හොරි කුෂ්ඨ හැදිලා පණුව ගහලා මැරිච්ච වාරවල් ඕන තරම් ඇති. ගස් ගල් පර්වත වලින් ගැටලා හිත පොඩි වෙලා මැරෙන වාරවල් ඕන තරම් ඇති. එකක් මතක තියාගන්න. මේ ඔක්කොම අපි ඉන්නේ මේ සසරේ. මේ සසරේ ඉන්න අපි මේ ඔක්කොටම නෑ දෑයකම් කියන්න වෙනවා. තාම අපි කවුරුත් මේකෙන් මිදිලා නෑ. මේ ලැබපු බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතේ මේකෙන් මිදෙන්න හොඳ මඟක්. අපි මේ ටිකත් නැවත නැවතත් මේ දුක අනුවම යන විදිහට නම් ගෙවන්නේ මේ තරම් වටිනා ජීවිතයක් ලැබිලා අපිට නිඳා කරන්න වටිනා අපි මිනිස්සෙක් වෙච්ච වෙලාවේ බුදුහාමුදුරන්ගේ මේ ශාසනය සම්බ වෙච්ච මේ මොහොතේ අපි ඊට වඩා නම් වැඩිපුර යමක් කරන්න ඕනේ. අපි අර කපුට වගේ වෙන්න හොඳ නැහැ. දන්නවද කපුට ගැන? නෑ නේ. මම කියලා දෙන්න. වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ ලියපු ලෝ වැඩ සංග්‍රහ අහලා තියෙනව නේද? ඒකේ තියෙනවා කවියක් අහලා තියෙනවද? ගංග යන ඇත්කුණ ඉඳම රසත සිදුමෙද වැදගෙන සුනමෙන් කපතා. ලද ඉසු රෙහි ලොබ කොළහොත් තොපතා බව සයුරින් ගමනක් මත ගොඩට. ඒකේ කවිය තේරුම ගන්නවන්නේ. නමුත් මේ කවිය විදගම හඳුර කිව්වට මේ දහමේ තියෙන හරිය ලස්සන කතාවක්. ඒ කතාවට තමයි මේක කියලා තියෙන්නේ. කවි අහුවට කතාව දන්නේ නැති ඇති මට නේද? නෑනේ. මම කතාව කියන්නම්. ලස්සන කතාව. හොඳට අහගෙන ඉන්න හිතේ හොඳට ධර්මය කරගන්න ඕනේ. එතකොට නිකන් ඉන්නකොට හිතන්න දේවල් තියෙනවා. මේ කියනවා හිතන්න ඕනේ. එක දවසක් ඉස්සර හිමාලයේ තියෙන ඉන්දියාවේ හිමාල කැලේට මහ විශාල වැස්සක් වැස්සක්. දවස් ගාණක් වැස්සක්. ඒ කාලේ මහා සද්දන්ත ඇතෙක් ලෙඩ කැඩිලා මැරුණා. මේ වැහැල වැහැල මතුවෙච්ච ජලකඳ කොච්චරක්ද කියනවා නම් අර ඇතාවත් පාලන මට්ටම. අර සුනාමියට කෝච්චි පාවුනේ නේද? ඒ වගේ විශාල ජලකඳක් වෙන්නේ. ඉතින් මේ ඇත්කඳ දැන් ජලයේ පාගලා ජලයත් එක්ක ගහගෙන ගහගෙන ක්‍රමානුකූලව ඇවිල්ලා ගංගානම් ගඟට වැටෙනවා. දැන් ගංගානම් ගඟේ උඩහා ඉඳන් පාතට ඇක්කුණ ගහගෙන එනවා. කපුට කියන්නේ කෑදර සතෙක් නේ. කපුට දවසක් කෑමක් හොයාගෙන යනවා. මේ කෑමක් හොයාගෙන යනකොට දැක්ක ඇක්කුණ. කපුට ඉතින් ටිකක් බැලුවා හොඳ කෑමක් ඇක්කුණේ වහලා මොන මස් ටිකක් කෑවා. කාලා වතුර දිහා හැදෙනකොට හොට දාලා ගඟෙම වතුර ටිකක් දුවා. දැන් කපුටට හිතෙනවලු මේ තරම් කණ්ඩ බොණ්ඩ තියෙන තැනක් දාලා යන්නේ මොන මෝඩයෙක්ද? කවර මෝඩයෙක් යනවද? ඒ හින්දා මම මේකෙම ඉන්න ඕනේ කියලා ඔන්න දැන් කපුටා වාසස්ථානය කරගත්ත මොකද්ද? ඇත්තුණා. කවර මෝඩයෙක් මේක දාලා යයිද කියලා හිතීමත් සමගම දැන් මේ බේරලා යන්න දෙන දේ නැති වුණා. මස් කෑපු එකේ දෝෂයක් නෑ. අර මෝඩකම මේකෙම නතර වුණානේ ඇක්කුනේ ගැහුවා වුණ කපුට. කපුට ඇක්කුනේ වහලා හිටියට ඇක්කුන නතර වෙලා නැහැ. ටිකෙන් ටික හෙමින් හෙමින් කෙමෙන් කෙමෙන් දැන් පාතට ගලාගෙන එනවා. ඇවිල්ලා වැටුණා පහකට. මුහු දෙත් රැල්ලෙන් රැල්ලට රැල්ලෙන් රැල්ලට අහුවලා ඈතකට ගියා. කෙනෙකුට ගියාම ආපහු වෙන්න බැරි තරම් දුරකට ගියා මොකද්ද? මොකද ගියේ? ඇත්කුණ ගියා. දැන් ඇත්කුණ ඉතින් හැමදාම තියෙන එකක් නෙමෙයිනේ. ඇත්කුණ උන්න දැන් යටින් මාළු කාලා ලුණු වතුරට ටික ටික දියෙන්න ගත්තා. දැන් දිය වෙලා ඔන්න දැන් ඇටකූරු දෙකක් තුනකුයි හං කෑල්ලකුයි විතරක් ඉතුරු වෙනකොට කපුටට තේරෙනවා මේක නම් හැමදාම ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. හැමදාම සැනසෙලා තියෙන තැනක් නෙමෙයි. මෙතනින් නම් බේරලා යන්න ඕනේ කියලා හිතාගෙන අහකට තියනවා. පියාඹලා උතුරු පැත්තට ගියා ගොඩබිමක් පේන මානක නැහැ. දකුණු පැත්තට ගියා පේන මානක නැහැ. නැගෙනහිර පැත්තට ගියා නැහැ. බටහිර පැත්තට ගියා නැහැ. යන්න දැනක් නැහැ හතර දිශාවෙම ඒ හින්දා තමන් හිටපු දැන්ට එන්න ආවා. එනකොට තිබුණු හම් කැල්ලක් නැහැ, ඇටපුරු ටිකක් නැහැ, මාළු කාලා. දැන් යන්න දැනකුත් නැහැ, හිටපු දැනක් නැහැ. අන්තිමට මොකද උනේ? මේ සතාව විහෙත මහන්සිය වැඩිකමටම ජල සාගරයට ඇදගෙන වැටුණා. ඇදගෙන වැටෙනකොට ඇත්කුණට කරපු එකම කෙරුවා කපුත් මේ මාළු. එහා පැත්තට මෙහා පැත්තට ගහලා තතු කඩාගෙන කෑවා. හිමාලයේ හිත දියුණු කරපු ඍෂිවරේ ආහාර ටිකක් හොයාගෙන උඩින් යනවා එර්ධියෙන් මිනිස්සු ඉන්න තැනකට මනුස්ස පතේ. යනකොට මෙයා දැක්ක මූදු මැදේ දින කපුළු තතු වගේ. මෙයා කල්පනා කරා හැල්ලකට පාවෙලා කවදාවත් එන්නේ කපුටෙකුට ඉගිලිලා එන්නත් බෑ මේ තරම් දුක. මේද වගේ තැනකට කපුටු තටු ආවේ කොහොමද? කියලා මෙයා දිවසින් ආවර්ජන කළා බලනකොට මෙන්න මේ සිද්ධිය තේරෙනවා. කපුට ඇක්කුනේ වහලා මස් කාලා ලෝභකමට ඇක්කුනේ වහලා හිටිය ඉගිලිලා ගියේ නෑ. ලෝභකමට ඇක්කුනේ වහලා ඉඳලා හිතපු කපුටට ඇත්කුනේ ලෝභකමින් ඇත්කුනේ වහල නිසා වහල ඉදීමෙන් වෙච්ච විනාශය ගැන Tamanට බේරලා යන්න තියෙන දේ අතහැරිච්ච එක ගැන එයා තේරුණා. තේරුම් අරගෙන ලෝකෙට ගිහිල්ලා කිව්වා. එහෙම එදා මේ කපුටු උපමාවෙන් බණ අහලා රාජ්‍යයන් හතක් හිතුණා කියන අබුද්ධෝත්පාද කාලේ. අවාසනාවට බුද්ධෝත්පාද කාලයක වෙලත් මේවා මෙච්චර කියලා අපිට රාජ්‍යයක් පැත්තකින් බැඳේවා මේ ගෙයින් එළියට ගන්න බැරි වෙනවා. කමන්නේ මම කියන්නම්. ඉතින් කපුටා ඇත්කුණ වගේ තමයි මොකද්ද ජීවිතේ ජීවත් කරගන්නට අපිට ලැබුණා නම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා දේපොළ වස්තු කියලා යමක් ලැබුණා නම් ජීවිතේ ජීවත් කරගන්න. මේක මොකද්ද? ඇත්කුණ වගේ. දැන් මේක කපුට ඇත්කුණේ මස් ටිකක් කාලා ඉගිලිලා ගියා නම් ඒක දෝෂයක් නෑනේ. ඒ වගේ මේක බදා ගන්න නැතුව මේක පරිහරණය කළා නම් ඒක දෝෂයක් නැහැ. නමුත් කපුට ඇත්කුණේ වැහුවා වගේ කවර මෝඩෙක් නම් මේ වගේ තැනක් දාලා යයිද කියලා ඇත්කුණේම බදාගත්තා වගේ මේ දේපොළ වස්තු හරක බාන ඉඩකඩම් මිල මුදල් මේ ටික අපිට හම්බුනේ ජීවත් වෙන්න. දැන් මේක අපි කපුට ඇත්කුණේ වැහුවා වගේ වෙලා මේක මගේමයි මමමයි මගේ දරුවමයි මගේ ගෙවල්මයි මගේ දේපොළ වස්තු හරියට එනකොටත් අරගෙනව යනකොටත් අරගෙනව යනවා වගේම ආයි චුට්ටක්වත් තියනවද මේක මගේ නෙමෙයි කියන අදහසක් එහෙම හිතන්නවත් ඉද කපුට ඇක්කුනේ වහලා ඉන්නවා වගේ දැන් මේව ඔක්කොම තණ්හාවෙන් හිත අහකට ගන්නෙම නැහැ හිතන්නෙම ගේට්ටුව කැඩිලා අර මල් පැලට සුද්ධ කරන්න බැරි වුණා නැත්තම් අද කොහොමද අරස්සාව කරන්නේ මේ කරන්නේ මේ ලෝකේ දේවල්ම ඉගෙන හිතන්නේ එක්ක දරුවා එක්කොල්ලගෙන දරුවා මෙන්න ඔය ටිකමනේ අපි හිතන්නේ ඇත්ුණේම අර මස් කැල්ල මෙහෙමයි මේ මස් කැල්ල මෙහෙමයි කියලා හිතනවා වගේ එකක්. හරිද? දැන් හිත හිතා ඉන්නවා කපුට ඇත්ුණේ වහලා. කපුට ඇත්ුණේ ගහුවට ඇත්ුණ නතර වෙලා. අපි මේ මේවා මම මම මගේ මගේ කියලා බදාගෙන හිටියට ජීවිතය නතර වෙලා නැහැ. කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික හිමින් හිමින් පාතට ගලනවා. ජරාව මරණය දක්වා ජීවිතය ගලාගෙන යනවා. ගිහිල්ලා මුහුදට වැටිලා පැල්ලට ගහගෙන ගියොත් කෙනෙකුට නැවත එන්න බැරි තරම් දුරට යනවා. මේක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ආපහු කවදාවත් එන්න බැරි ළමා කාලයක් තරුණ කාලයක් වෙනවා. ඒ තැන දක්වාම ගිහිල්ලා මරණාසන්න මොහොතට කිට්ටු වෙනවා. කිට්ටු වෙනකොට ලෝකයේ අනිත්‍යතාවය ටිකක් තේරෙනවා. මේ වෙනම වැඩක් නැහැ කියලා හිතෙනවා. එතකොට දැන් ඉතින් බේරලා යන්න තරක් නැහැ. ඔන්න දැන් දැන් මේ කවුරුවත් තාම එහෙම වෙලා නැහැ. ඒ හින්දා මේ කියන්නේ කරගන්න තව ඉඩ තියෙනවා. ওই මට්ටමට උඩ දුබල වෙන තැන මේ කියන්නේ. ඒ කියන්නේ බණක් ඇහෙන්න කන් ඇහෙන්නෙම නැහැ. ඇස් පේන්නෙම නැහැ. සිහි මුලා වෙලා ඒ කියන්නේ මොකුත් සිහියක් නැහැ. කිසිම වචනයක් නොතේරෙන තත්ත්වයටපත් වෙනවා. දැන් මෙයාට පුළුවන් බණ ටිකක් කියන්න. මෙයාට පුළුවන් බණ පොතක් අහන්න. බණපදයක් අහන්න බෑ බණ පොතක් බලන්න බෑ කිසිම බුදු ගුණ හිතන්න කියලාවත් කියලා දෙන්න පුළුවන් බෑ මුකුත් නෑ ගිහිල්ලා එන්නම බැරි තැනට ගිහිල්ලා දැන් නමුත් එයාට තේරෙනවා දැන් ඉතින් වැඩක් නෑ මේ මේ වගේ දුක නැති වෙනවනම් හොඳයි කියලා තේරෙනවා නමුත් ගොඩනමක් වෙන මානක නෑ දැන් විමුක්තිය මඟ අහලකවත් නෑ ඊට පස්සේ ගොඩබිමකුත් නෑ හිතපු යට කුරු ටිකක් නෑ වාගේ අපි මම මම මගේ මගේ කියලා හිතපු මේ පැත්තත් අතහැරෙනවා. බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතය ලබා ගන්න තිබුණු විමුක්තියත් අතහැරෙනවා. දෙපැත්තෙන්ම අතහැරුණු අපි ගැටෙන පහතද සංසාර සාගරයට. කපුට ජල සාගරයට ගැටුණා වගේ අපි වැටෙනවා සංසාර සාගරයට. ඉතින් මේ සංසාර සාගරේ ඉන්නවා ජරා මරණ නැන්ති සැඩ මැත්තේ හැම වෙලාවෙම උන්ට අහුවෙලා කෑලි කෑලි වලට කීතු කීතු වලට ඉරල ගන්නවා. ජරාව මරණය නැමැති දුකින් හැම වෙලාවෙම අත පහරවල වලින් මාත් පීඩාවෙන්ට ඉතින් කපුට ඇත්ුනේ වහගත්තා වගේ ජීවිතය මේ ලෝකෙටම දිය කරන්න එපා. බොහෝම දෙනෙක් මෙතරම ඉපදිලා මෙතරම දුවන අය. ඒ බඳු ලෝකයේ අතරින් සසර පරතරක් හොයන්නේ බොහොම ටික දෙනයි. ජීවිතය ගැන ටිකක් හරි හිතන්න උත්සාහවත් වෙන්නේ බොහොම ටික දෙනයි. මේ ලෝකේ ඔක්කොම මේක ඇතුළෙම කිඳා බඳා. අපි හිතාගෙන ඉන්නේ ජීවිතයකට සැනසෙල්ල තියෙන්නේ රැකවරණය තියෙන්නේ දුක නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. ගයක් දොරක් හදාගත්තොත් නිලම්දල් තිබුණොත් රස්සාවක් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා. ඉතින් ටිකක් අපි හිතන්නේ එහෙනම් තට්ටු ගණන් උසට ගහපු ගෙවල් තියන අය ඉන්නවා. ඒ අය දුක නැද්ද? දුක නැතුව ඉන්නවද? ඒ අය ලෙඩ වෙන්නේ මහලු වෙන්නේ නැද්ද? ඇයි අපි හිතන්නේ නැත්තේ? මුල මුදල් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා අපේ හිතට හිතනකොට ඇයි ඒ හිතට ඇත්ත පෙන්වන්නේ නැත්තේ? ඩොලර් කෝටි ගණන් තියන අය ඉන්නවා. ඒ අය දුක නැතුවද ඉන්නේ? මහලු වෙන්නේ ලෙඩ වෙන්නේ මැරෙන්නේ නැද්ද? එහෙනම් අපි මේ චුට්ටක් හොලද නිරෝගී වෙන්න හදන්නේ දුක නැතුව ඉන්න හදන්නේ? ඇයි හිතට තමන්ගේ හිතට තමන් ආලෝකයක් වෙන්නේ නැත්තේ? ඈ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. ඇයි අඳුරට වෙලා ඉන්නේ? ඇයි ආලෝකයක් හොයන්නේ නැත්තේ කියලා අහනවා. ඉතින් රාස්තාවක් තිබුණොත් දුක නැති වෙන්න පුළුවන් කියලා හිතනකොට ඇයි අපිට හිතෙන්නේ නැත්තේ මහා ශ්‍රේෂ්ඨයි කියලා හිතන රස්සාවල් කරනවා එහෙනම් දුක නැතුව දෙන්නේ මම කියන්නේ බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ රස්සාවල් කරන්න එපා කියන එක නෙමෙයි මේක තෝරගන්න ඕනේ මිල මුදල් හොයන්න එපා කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ ගියක් දොරක් හදන්න එපා කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ ගියක් දොරක් හදන්න මිල මුදල් එකතු කරන්න රස්සාවක් කරන්න ඒ ලැබපු ජීවිතේ ජීවත් කරන්න මිසක මේ තණ්හාවෙන් බදා ගන්න නෙමෙයි මස් ටික කන්න කාලා යන්න කපුටට කියනවා මේක බදා ගැනීමයි දෝෂේ එහෙම වුණාම ඒ මත්තෙම මැරෙන්න වෙනවා ඉතින් මේ මේ ඇත්කුණ ගැන එහෙම නිතරම හිතන්න එපා දැන් අපේ ජීවිතේ ගොඩක් ගෙවිලා තව ටිකයි තියෙන්නේ තව ටිකකින් මූද මැද්දටම යනවා යන්න ඉස්සෙල්ලා ඒක මෙහාදී හෝ ගොඩට යන්න ඕනේ නැහැ තාම කපුටට ගොඩට යන්න පුළුවන් සීමාවේ ඉන්නේ. ඒ හින්දා මේ ඇත්කුණ මුහුද කෙරවලට යන්න දෙන්න එපා. ගියොත් එන්න බෑ. ඒ හින්දා බාහිර භෞතික කිසි දෙයක් හිතන්න එපා. ජීවිතයේ ස්වභාවය ගැන හිතන්න හුරු වෙන්න ඕනේ. ඇත්ත ඇති හැටි හිතන්න හුරු වෙන්න. මේ හාමුදුරුවෝ කියන හින්දා නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන හින්දා නෙමෙයි. අබ්බ ඇටයක් තරම් හරි මොලයක් තියෙනවනම් ඇයි ජීවිතේ හිතන්න බැරි ඇහැට කනට මේ ලෝකේ පේනවනේ. පේන්න තියෙනවනේ ඈ මේ දැන් ඉතලවල ඉන්න මහත්තුරුන්ලාට හිතන්න ගොඩක් දේ ජීවිතයේ ආදර්ශයක් අල්ලලා පෙන්නලා දෙනවා නිහඬව ධර්ම මේ බණ අහන්න ඕනේ උදේ පාන්දර යනකොට කියනවා හොඳ ධර්ම දේශනාව. මේ බලන්න සසර ඇති සසර ඉන්න හැමෝටම මේ දේ වෙනවා. ඕගොල්ලොත් මේකෙ මිදිලා නැහැ කියන ටික කියනවා. ඈ හිඟන්නේ පාරක ඉන්නකො හිඟන්නේ කියලා අහක බලක් නැනවා හොඳ ධර්ම දේශනාවක් කරනවා ලෝකේ අපි බණ අහන්න දන්නේ ඒ මොකද හිතේ බණ තියෙන්න ඕනේ හිතේ දහමක් තිබුණොත් තමයි මේක අපිට ධර්මයක් කරගන්න පුළුවන් ස්වභාවය ඉතින් මෙතන මේ හැම දෙයකම මම මේ කලේ අද මම කිය මම ගැඹුරු දහමක් නෙමෙයි මේ කියන්නේ මට ඕනේ මම දන්නවා කෙනෙකුගේ මේ මට්ටම හැදුනොත් එයා දහමෙන් අයින් වෙන්නේ අපිට මේ මට්ටමත් අපේ ජීවිතේ නැහැ ඉතින් අපි හැම වෙලාවෙම සිහි කරන්න ඕන මේ ලෝකේ ජීවත් වෙන්න ලැබුණ මිසක අල්ලගන්න නෙමෙයි. අපි කොහාට හරි යාළුවෙකු දිදෙට ගියාම හොඳ වටිනා ප්‍රෝප් එකට තේ එකක් දෙනවා අපිට. දැන් මේ ගෙදර කෙනා දුන්නානේ. දුන්න හින්දා තේ එක බිල සාක්කුවේ දාගත්තොත් හරිද මේක? දැන් එහෙම එකක් නෙවෙයි අපි කරන්නේ. ඒක දුන්නේ අපිට පරිහරණය කරන්න මිසක සාක්කුවේ දාගෙන යන්න එහෙම නෙමෙයි. ඒ ගෙදරට එනකොට කෝප්පයක් මම ගෙනාවෙන කෝප්පේ ගෙනියන්නේ නැහැ. පරිහරණය කරන්න විතරයි දුන්නේ. ගෙනියන්න නෙමෙයි. පරිහරණය කරන්න දුන්න දෙක ගෙනියන්න ගියොත් එක්ක ගුටි ගන්න වෙයි. නොගහන කෙනෙක් වුණත් අපහැදීමට හෝ ලැජ්ජාවට හෝපත් වෙන්න හෝ වෙන්නේ වෙන්නේ නැද්ද? වෙනවා. ඒ වගේ මේ ආගන්තුක ගෙදරකට ඇවිල්ලා තියන්නේ අපි ඒ කියන්නේ ඉපදෙනකොට මේ කිසිම දෙයක් ගෙනාවේ නැහැ. මේ ලෝකේ දැන් මේ අපිට පරිහරණය කරන්න මේ ටික හම්බ වුනේ. ඒක අපි සාක්ෂි දා ගන්න හදනවා නම් ඒ හේතුවෙන් අපිට දඬුවම් විඳින්න වෙයි. ලැජ්ජාන් බයටපත් වෙන්න වෙයි. මේක මේ කෝපෙ දුන්නේ සාක්ෂි දා ගන්න නෙමෙයි පරිහරණයට වගේ. මේ ලෝකේ ලැබුණා නම් දේපොළ වස්තු ආහාරක බාන මිල මුදල් ඉඩකඩම් දූදරුවෝ මේ සාක්ෂි දාගන්න නෙමෙයි මගේ මම කියලා බදාගන්න තණ්හාවෙන් ඉන්න අල්ලගන්න එහෙම නෙමෙයි මේ දුන්නේ මේක පරිහරණය කරන්න ජීවිතේ ජීවත් කරන්න. පරිහරණය කළ ජීවිතේ ජීවත් කළා මිනිස්සුෙකුට ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨත්වයකට යන්න මිසක තව දෙහෙන්න නෙමෙයි. අපේ ජීවිත දිහා ගත්තොත් අර කාම හොදන කතාව වගේ එකක් වෙලා. ඇයි ඒක? මිනිස්සෙක් මේ එක මිනිස්සෙක් මේ පාරක කාම හොදනවලු. ඉතින් ටිකක් හිතන්න පුළුවන් මිනිස්සේ කොතන ගිහිල්ලා ඇහුවලු මේ ඔබ මොකද කරන්නේ? මම මේ කාණු හොදනවා කියලා. නෑ වෙන මොකුත් මේ බනහන්නේ. මොකද කියන්නේ? ඊට පස්සේ කටියන කන්නේ. වෙලා වැඩිද? නෑ. ඈ? කියන වෙලාව ඔරලෝසුවක් නෑ ඒක. ආයෙත් ආයෙත් වෙලා වැඩි වෙන්නේ. අපි කෙටි කරන්නේ. හේතුවක් නෑ. එහෙම. අමර තේරෙනව නේද? නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න මගෙන් ඈ. අවසරයි සම්මාස දාන ආදී කුසල කර්ම කරලා සපතක් ප්‍රාර්ථනා කරන්න හොඳයි කියනවා. ඒකින්ද තමයි මම මුලින් ওই ටික මතක් කළේ ওই දෘෂ්ටි අපිට තියෙන ඕය ලෝභ මිනිස්සු කියන ඒවා. සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. යහපත් දේ කරන්න සැප සම්පත් ලැබෙයි. ප්‍රාර්ථනා කරන නිවන් සම්පත කරන්න යහපත් දේ. එතකොට ලැබෙයි අපිට ලෝකෙදී ලෝකෝත්තර දේ. අපි මේ දාන ආදී කුසල ධර්ම නොකොට අපි ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැහැ. දාන ආදී කුසල ධර්ම කරලා සැප සම්පත් ප්‍රාර්ථනා කරන්නේ ඒ සැප සම්පත කියන එක ලෞකික විතරක් නෙවෙයි ලෝකෝත්තර විදිහට ප්‍රාර්ථනා කරන්නේ. ගොඩක් දෙනෙක් නෝව මේ දන් දෙන්න හොර කම්මැලි කට්ටිය කියන්නේ. <laughs> ඉතින් මොකද බෝසතාණන් වහන්සේ දිහා බැලුවම දසපාරමිතා වලට මුලවටම කිරුවේ දාන පාරමිතා. එතකොට ඒකෙන් ප්‍රාර්ථනා කළාට කමක් නැහැ නිවන ප්‍රාර්ථනා කළාට කමක් නැහැ සමහර සම්හන්තරෙන් කියනවා මේ ප්‍රාර්ථනා කිරීමෙන් එතන සංහාවක් තුන් වෙන දෙයක් දීලා වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා වගේ ඇත්තේ කාරණා ඇත්ත කියන්නේ ඒක තමයි ධර්මතාවය ඉතින් එහෙම දෙයක් දීලා අපි ප්‍රාර්ථනා කළාට ඒකෙන් ඉති ගැටලුවක් නෑ ඒක අසාධාරණයක් නෙවෙයි ධර්මතාවය අනුන්ට පාඩුවක් වෙන දෙයක් නම් තමයි අසාධාරණයක් වෙන්නේ. නමුත් අපි ඊගාවට ඔය එකම ප්‍රාර්ථනා කරන්න ඕන එක දෙයක් තියෙනවා. එතන යහපත තියෙනවා. දැන් අර කතාව ඉතින් මම නිකන් උපමාවක් කියමු. මම ඉතර දැන් ගොඩක් දෙනෙක් කියනවා ලෞකික දේවල් ප්‍රාර්ථනා කරන්න එපා කියලා. මම දන් දුන්නොත් මම ප්‍රාර්ථනා කරනවා එහෙම එකක්. නිවන් දකින්න බැරි වුණොත් මේ දන් දුන්නු කුසලයට ලෝකේ කෙනෙකුට සමාන නොවන විදිහ විශාල ධනස්කන්ධයක් ලැබේවා. වටිනා විශාල ධනයක් මට ලැබෙනවා. පොහොසත් වෙන්න ඕනේ. හැබැයි මේ හේතුෙන් චුත්තක් මට ලෝභය ඇති වෙන්න එපා. මාන්නය ඇති වෙන්න එපා. මේ ධනය වියපහදම් කරලා මේ ලෝකය සම්බුද්ධ ශාසනය පහදවන්න මට හේතු වේවා. මටත් මේ සම්බුද්ධ ශාසනය පැහැදෙන්න හේතු වේවා. මම එහෙම ප්‍රාර්ථනා කරනවා. දැන් මේ වගේ ධනයක් ලබාගෙන මෙහෙම කළොත් මොකද තියෙන වරද? ඇයි අපිට බැරි එහෙම? මේ දේත් ලැබෙනවා නම් අනාථ පින්දික සිටුතුමාට ධර්මයේ මේ ධනෙ ලැබුණ දෙයින් මොකද උනේ කාටද පාඩු උනේ? එයාටද අන්දද? කාටද පාඩු නැහැ. විසාකා උපාසිකාවට තියෙන ධනෙ කොච්චරද? එයාට ලැබුණ ධනෙන් කාටද පාඩු උනේ? හැමෝටම ලාභය. ප්‍රශ්නේ තියෙන්නේ මේ ලාභේ ලාභයක් කරගන්න නොදන්නකම. අපි ලාභේ ලාභයක් වෙන විදිහට ප්‍රාර්ථනා කරන්නේ ඒ හැටි. එතකොට මම නිකන් කිව්වේ ඔය හැම පිනක්ම කෙරුවාම මම ප්‍රාර්ථනා අදටත් එහෙමයි. පිනක් කෙරුව ඒ පිනේ මම ප්‍රාර්ථනා කරන ওই විදිහට. <laughs> ඒක එපා කියන්නේ මම නම්. පිනට විපාක එපා කියන්නේ නැහැ. නිකන් අතර දෙන්නේ එපා කියන්නේ. අපි නිවන් සුව විතරක් ප්‍රාර්ථනා කරා එතකොට අර දෙන දීමේ ප්‍රතිඵලය ලැබෙනවා කියන්නේ. ලැබෙනවා. දෙන දීමේ ප්‍රතිඵලය ලැබෙනවා නිවන් ප්‍රාර්ථනා කළොත්. දෙනවා නම් නිවන් දකින්න බැරිනොත් දුන්නු එකේ විපාකය හම්බ වෙනවාම අපි ප්‍රාර්ථනා කළත් නොකළත් මේ දේ කළොත් ලැබෙනවා. ඒ දේ කරන්න කියන එක මිසක ප්‍රාර්ථනාවට සීමා වෙන්න එපා කියන එකයි මම කියන්නේ. සතෙක් මරලා අපි කියන්නේ මට මේ පව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නමුත් ලැබෙනවනේ. ඒ වගේ තමයි අයි කුසලයේ විතරක් නොලැබෙන විදිහක් නැහැනේ. කුසලයේ කළා ප්‍රාර්ථනා කළත් නොකළත් කුසලයක් ලැබෙනවා. ලැබෙනවා. නමුත් ලැබෙන කුසලයේ ප්‍රාර්ථනාව යහපත් එකක් හැටියට තවත් උසස් බවට පත් කරගන්න පුළුවන්. ඒකම ලැබෙන එක ප්‍රාර්ථනාවකින් පහත් බවට පත් කරගන්න පුළුවන්. මම දැන් මම කියන්න ගියේ කාම හොඳන කතාව නේ. එක මිනිසෙක් ආරේ කාම හොඳනවා. දැන් උදෙන්ට තව මිනිස්සෙක් ආවහම මේ මිනිස්සයා අහනවා අර මිනිස්සයාට මොකද කරන්නේ? මහත්මයා මම මේ කාණු හොදනවා නගරේ සුද්ධ පවිත්‍ර කරන්න කාණු හොදනවා. ඉතින් ටිකක් කතා කර කර ඉන්නකොට ඇයි ඒ කාණු හොදන්නේ? අනේ මහත්තු ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මේ ජීවත් වෙන්න තමයි කාණු හොදන්නේ කියලා. දැන් ජීවත් මේ කාණු හොදන්නේ මොකටද? ජීවත් වෙන්න. තව ටිකක් කතා කරලා කොහොමද ඔයාගේ දිනචරියාව කොහොමද ඔයා ජීවත් වෙන්නේ? බලනකොට මේ මාසේ ජීවත් වෙන්නේ මොකද කාම හොදන්න. මුළු ජීවිතේම ගලයි වැයලා තියෙන උදේ පාන්දර මේ කාම හොදනවා, හවස් වෙලා තමයි කාම හොදන්න යන්නේ. ගිහිල්ලා කානු අහවල් කානු හොදන්න දරනවා නේද? අහවල් එක මේ විදිහට හොදන්න ඕනේ නේද කියලා රෑ ටිකෙත් ගෙවන්නේ ඒකේ. එතකොට දැන් උදේ කාලේ නම් හවස් වෙනකොට කානු හොදනවා, හවස නිදා ගන්න ටිකත් කානු හොදනකොට දැන් ජීවත් වෙන්නේ මොකටද? කානු හොදන්න. කානු හේදුවේ ජීවත් වෙන්නයි. ජීවත් වෙලා තියෙන්නේ කානු හොදන්න. මොනවද මේ ජීවිතේ ඉතුරු? ජීවත් වෙන්න කානු හොදලා කානු හොදන්න ජීවත් වෙනවා. නේද? අපිත් උහුම වෙලා නම් තේරුමක් ඇයි මේ රස්සාව කරන්නේ? ජීවත් වෙන්න. ඇයි ජීවත් වෙන්නේ? රස්සාව කරන්න කියන තැනටපත් වෙලා නම් වැඩක් නැහැ. ඉතුරුක් වෙන්නේ රස්සාව කරන්න ජීවත් වෙන්න ජීවත් වෙන්නේ විමුක්තියක් සඳහා. වෙනවනම් මේ ජීවිතේ බොහොම ශ්‍රේෂ්ඨයි. නමුත් බොරුද කියන්නේ බලන්න අද අපේ ජීවිත නොදිනත්තුම් වෙලා නැද්ද අර ටික කන හොදන කතාව? උදේ පාන්දර වැඩට ගිහිල්ලා හවස රෑ 7-8 වෙලා ගෙදර එනවා නිදාගන්න ටිකට කල්පනා කරන්නේ මොකද්ද? කාර්යාලයේ ඉන්න කෙනා නම් ඒ ටික, කඩේක ඉන්න කෙනා නම් ඒ ටික, ওই ටික නෙමෙයිද? මුළු ජීවිතේම රස්සාව වෙලා නෙමෙයිද? රස්සාව ජීවිතේ වෙලා නෙමෙයිද? ඉතින් හිතන්න අපි මිනිස්සු නම් මේ ටික සුදුසුදු කියලා. අපි රස්සාව කළා කලේ ජීවිතේ නැත්නම් නම් ජීවිතය කියන එක රස්තාව නොවිය යුතුයි. මම කියන්නේ හමුදාවක ඉන්න කෙනෙකුට මම කියන්නේ රස්තාව ඔයාගේ හමුදාව වෙන්න පුළුවන්. ඒක රස්තාව. නම් ජීවිතය කියන්නේ හමුදාව නොවිය යුතුයි. ජීවිතේ තියෙන්න පුළුවන් ඔය තුල ඉන්න පුළුවන් බොහොම සිල්වත් කෙනෙක් බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන් තරමට. ඈ එහෙම නැත්නම් බොහොම මෛත්‍රී වඩන සිල්සත්යෙන් කෙනෙක් මෙත්සිත පතුන පුද්ගලයෙකුට තුළ ජීවත් වෙන්න පුළුවන්. ජීවිතේ රස්සාව නෝ. රස්සාව ජීවත් කරන්න වෙන්න පුළුවන්. නම් ජීවිතයේ කෙනෙක් රස්සාව නොවුනොත් ඒ ජීවිතය තුළ තව බොහෝ දෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. බොහෝ චරිතයක ජීවත් වෙන්න පුළුවන්. නමුත් අපේ අපි ගාව තියෙන්නේ ජීවත් වෙන රස්සාව රස්සාව කරන ජීවිතය නිසා අපි හුරු වෙච්ච ඇහින් තමයි මුළු ලෝකෙ දිහාම බලන්නේ. හොරකම් කරපු මිනිහා දිහා හොරෙක් හැටියට තමයි මුළු ජීවිතේ බලන්නේ. ඒ හොරා තුල ඉන්න පුළුවන් බොහොම පරිත්‍යාගශීලී මිනිහෙක්. ඒකත් අපිට පේන්නේ නැහැ. ඒ මොකද අපි හුරු වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් නිසා. ඉතින් මම මෙතෙන්ද මතක් කරන්න එක දෙයයි ජීවිතේ ජීවත් කරන්න රස්සාවක් කරන්න. රස්සාවක් කරන් ජීවත් වෙන්න එපා. අපිට ඒ තුල මේ වටිනා බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතය ලබා ගන්න, විමුක්තිය ලබා ගන්න මනසකට ඉඩ හදා ගන්න. තව කියනවා නම් එළිය වෙනකම් ගොඩාක් දේ තියෙනවා. නමුත් මම අවසන් කරන්නම්. නේද? මේ හොඳයි නේද? ලස්සන කතාවක් කියලා අවසන් කරන්න දෙන්න. හැබැයි මම මේ කියන මතක තියෙන්න ඕනේ. එතකොට දැන් ඔන්න අත්කුණ ගැන එහෙම හිතන්නේ නැහනේ. හිතන්නේ නැහැ. මෛත්‍රී භාවනා මේ මේ මහත්ය හොඳට බණ දන්නවා. හරිද? ඔහම හිටියට. ඔය මහත්යගෙන් අහන්න ඕනේ භාවනා කරගන්න හැටි. මට කියලා දෙන්න වෙලාවක් නැහැ. මෛත්‍රී භාවනාව බුදු ගුණ වඩන හැටි අහගන්න ඕනේ. ආන හැබැයි පොත්තු ගෙනත් තියලා කබඩ් එකට දාලා ඉබදලා තියෙන්නේ නේද හරි ඇඳ උඩ තිබුණාට පස්සේ ඒක බලන්න ඕනේ බලන්න නම් දැන් අපි දැක්කනේ අපිට තේරුණානේ අපි තුල කුසල් ඇති වෙන්න ඕනේ කියලා එහෙම නැතිනම් අපේ මේ මනුස්ස ජීවිතේ මොකක් වගේද වෙන්නේ පළඟැටියා වගේ වෙයි නේද පළඟැටියා මොකද කරන්නේ පහන් දැල්ලට පයින්නවා පළඟැටිය පහන් පළඟැටිය දන්නවනේ පළඟැටිය පහන් දැල්ලට පයින්න. කැමති ඉන්නේ පහන් දැල්ලට? කැමති. Taman කැමති දේ ලබා ගන්නවා කියන පහනට පයින්න. පයින්නකොට මොකද වෙන්නේ? පිච්චෙන. පිච්චෙනකොට රිදෙනවද? දුක දුකද සැපද? දුකයි. පිච්චෙනකොට දුක එනවා. ටිකක් හරි පණ තිබුණොත් ඒ දුක ආපු පහන් දැල්ලටම අපහු තණ්හා කරනවා. මැරෙනකම්ම කරන්නේ ලාම්පුවටම පහන් දැල්ලටම තණ්හා කරනවා පහන් දැල්ලටම පයින්. ඒ කියන්නේ එයා දන්නේ නැති වුණාට මැරෙනකම්ම කරලා තියෙන දුකම විඳිනවා දුකටම තණ්හා කරනවා. නමුත් පළඟටිය මොඩයි කියලා පළඟටිය දන්නේ නැන්නේ නේ. දැන් මොන්න හොඳට මේ ටික හිතන්නකෝ. පළඟටිය පැත්තකට වෙලා ඉන්නකොට හිමින් හිමින් හිමින් ලාම්පුව ළඟට ආවද? පළඟටිය උන්න මේ පිටියයිනේ ඉන්නේ. ලාම්පුව මේ පිටියයිනේ. දැන් ලාම්පුව ටික ටික ළඟට ආවද පළඟටියද? ආ පළඟටිය. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ තමන්ම දුක උපදින දෙයට පැනලා තමන්ම දුක් විඳිනවා මිසක අහක ඉන්නකොට තමන් කරා දුක එන්නේ නැහැ. ඒ වගේ පළඟටිය දුකම විඳින්න දුකටම තණ්හා කරනවා වගේ ඉපදීම ලෙඩවීම මහලු බව මරණය තියෙන ඔය පේනවනේ ඔය ස්පිරිතාල වල ඔය කිදි ලෙඩ රෝග තියෙන මේ ලෝකයක් තියෙනවා නම් මේ ලෝකෙන් නොයෙක් නොයෙක් විදිහේ දුක් විඳින අපි ඒ ලෝකෙටමයි ආපහු ආපහු කැමති. ඈ දුක්කම විඳින්මින් දුකටම තණ්හා කරනවා. තව විස්තර තියෙනවා මම කෙටි කරලා කිව්වේ. ඉතින් පළඟැටිය මෝඩයි කියලා ඌ දන්නේ වගේ අපි මෝඩයි කියලා අපි දන්නේ. අපි පළඟැටිය දේම කරපු දේම කරන මැරෙනකම්ම කරන්නේ පණ තියෙනවනේ මැරෙනකම්ම කරන්නේ ওই ටික. මොනවද දුක එන දේවල්? කැඩෙන බිඳෙන අනිත්‍ය වෙන හැම දෙයකම දුක එනවා. දේපොළ වස්තුව හරක බාන ඉඩ කඩම් මිල මුදල් යානවාන වෙන ඒව පැත්තකින් තමන මේ මමයි මමයි කියපු මේ රූපമിതിය දිහා බලන්න මේකෙන් මොනතරම් දුකක් එනවද කම් කැක්කුම් ඔළුව කැක්කුම් දත් කැක්කුම් බඩේ කැක්කුම් කොන්ද කැක්කුම් අතපය කැක්කුම් නේද ඈ තව ඊට වඩා මේ නොයෙක් විදිහේ රෝගාබාධ ඇති වෙනවා අපි එනකොට ගොඩාක් ආස ගොඩාක් ආදරේ මේ ශරීරෙට නේ කලකිරෙන්නේ එහෙම නෑ අපි කවදාවත් කලකිරෙනවද? කලකිරෙන්නේ. කොහොම කලකිරුණාට බෑ. අපිට හිතෙන් කලකිරුණාට ඒකට හේතුවක් තියෙනවා. දැන් අවන්න ඕකත් හොඳයි වැඩේ. කලකිරෙනවා කියන වචනේ තුල ඒ කියන්නේ දැන් වතුර අර කළු ගල යට යන්න කියලා කැමති කිව්වට කළු ගල යට යනවට කැමති වුණාට යට යාවක් කියලා හිතුවට යට යනවද? නෑ. මේ උඩ පාවෙන්න කියලා හිතුවට ප්‍රාර්ථනා කළා උඩ පාවෙනවද? නැහැ. කල මේ දැන් මේවා කිසිම දෙයක් වැඩක් නැහැ කියලා හිතුවට වෙන්නේ ඒක නෙමෙයි කලකිරීම කියන්නේ. දැන් අපි ඇවිදින්න බැරි හින්දා නැත්තම් මේ ලෝකේ හොඳ නැහැ කියලා අපි කලකිරනවා කියන්නේ මේ හොඳ නැහැ කියලා හිතනවා. හොඳ නෑ කියලා හිතුණාට අපිට හරියන්නේ නෑ අපිට ලෝකය හොඳ නැති විදිහට වැටහෙන ධර්මතාවයක් හේතුවක් තියෙනවා අපි ඔක මෙහෙම කියමුකෝ. දැන් පළඟැටියා පහනට පැන පැන මන්න ලාම්පුව ගැන හොඳටම කලකිරලා ඉන්නේ කියලා වචනයක් කිව්වොත් පයින් විදිහට කියන්නේ. හැම වෙලාවෙම පයින්නවා. පයින්ද බැරි වෙලා අඬු කැඩිලා ඉන්නව නම් එහෙම නැත්නම් ඌට පයින්ද බැරුව තතු පිච්චිලා ඉන්නවා ඒ ලාම්පුව නම් හරි හොඳයි මට මේකට යන්න බැයිද අප්පා කියලා හිතෙන් හරි පැනපැනා නම් ඉන්නේ පහනට. දැන් කයෙන් බැයි නම් හිතෙන් හරි. හිත කය දෙකෙන්ම මේ පළඟැටිය ලාම්පුවට නැමිලා නම් ඉන්නේ ඉඳගෙන මට නම් දැන් පයින්ද බැරි හින්දා කලකිරලා තියෙන්නේ කියන. මේ කලකිරලා තියෙන පහනට පයින්ද බැරි කම හින්දා මිසක ඒකට පයින්ද නැති කම හින්දා නේද කලකිරලා තියෙන්නේ. පහන කියන එක හොඳ නෑ. ඒකට තනහව දුක එනවා කියන තැනකින් නෙමෙයි. තේරෙනවද? දැනගන්න මේ පහලට පයින්ද වැරහින්ද දැන් කලකිරලා. දැන් අපිත් කොහොමයි? මේ ලෝකේ දුක එන හින්දා නෙමෙයි මේ කලකිරලා තියෙන්නේ. දැන් විඳින්න බෑනේ. යන්න බැරි හින්දා කලකිරින. මේක දැන් උතර තියෙන්නේ වැඩි තණ්හාව වෙනකොට ඈ. ඇයි මේ මේක දැනගන්න බැරි හින්දා. එහෙම නෙමෙයි කලකිරීම කියලා කියන්නේ පළඟතියට හොඳට තටුක් තියෙනවා. පයින්ද පුළුවන්කම තියෙද්දි අනේ මේකට පැන්නොත් මෙහෙම විනාශයක් වෙනව නේද? ඒ හින්දා මේක සුදුසු නෑ කියලා හිතාගෙන පයින් නැත්තම් අන්න කලකිරීම. අපිට ඇවි කය නෙමෙයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. හිතට ඇවිදින්න පුළුවන්කම තියෙනවනේ දැන්. අපිට කයට බෑ හරි ඒක දැන් අපේ සීලය. හරිද? ඒකත් හොඳයි එක්තරා. දැන් ඕක අපිට හොඳ අවස්ථාවක් කරගත්තේ. දැන් හිතෙන් අපි කලකිරෙන්න ඕන ලෝකෙට. කයට බැරි හින්දා උන්න හරි ටිකක් අපේ කෙලෙස් අඩු වුණා ඒ පැත්තෙන් ඈ. දැන් අපි කලකිරෙන්න ඕනේ ක්‍රමය තමයි මේ ලෝකයේ යමකට යමකට කැමති වුණොත් ඒක කැමති වෙන දේ නැති වෙච්ච දවසට දුක එනව නේද? අපි මේ ගෙදරට කැමති කුලංගක් කරේ වතුරක් කරේ ගින්නක් කරේ එල ගින්න දෙන්න පුළුවන්. අනේ එදාට ඈ හරියට මේක තමයි. අපි එතකොට එහෙම වුණොත් අපි මේකට කැමැත්තෙන් හිටිය දුක එනවා. එහෙනම් මේකට අපේ තියෙන කැමැත්ත අතහරිනවා. ඔන්න දැන් කැමැත්ත අතහරින්න ඕනේ කියලා තීරණය කළා. දැන් හොඳට මතක තියාගන්න ඕනේ මෙහෙම හිතුවා කියලා කැමැත්ත අතහැරෙන්නේ නැහැ. එහෙනම් දැන් ඊකට වැඩසටහනකුත් තියෙන එහෙනම් කැමැත්ත අතහරිනවා. ඔන්න ආදීනව දැක්කා ආස්වාදය දැක්ක ආදීනව දැක්ක දැන් නිස්සාරණයකුත් තියෙනවා. නිස්සාරණය තමයි මොකද්ද? එහෙනම් මේකෙන් මිදෙනවා නම් හොඳයි. දැන් විසරණේ වුණාට හරියන්නේ මේකෙ මිදීමේ ප්‍රතිපදාවක් තියෙනවා එකයි රූපයත් රූපයගේ ඇතිවීමත් නැතිවීම නැති කරන මගකුත් කියලා එකක් තියෙනවනේ දැන් මේ රූපය ගැන බැලුවා රූපේ ආස්වාදය අපි කැමැත්තෙන් ඉන්නකන් සතුටක් වෙනවා ඔන්න ආස්වාදය ආදීනව තමයි මේක කැඩුනහම බිඳුනහම වෙනස් වෙච්ච දවසෙම දුක එනවා ආදීනව තේරෙනවා නිස්සාරණයක් දන්නවා එහෙනම් මේකට තණ්හා නොකොළොත් මේක ආස නොකොළොත් මේ දුක එන්නේ නැහැ. එහෙනම් ආස නොකරන්න ඕනේ. නිස්සාරණයක් දන්නවා. ආස නොකරනවා නම් හොඳයි කියලා දැනගත්තට ආසාව නැති වෙනවද? මෙතන ඉඳලා අපිට හිතෙනවා මෙහෙම. වැඩි ගාල්ලට නොයා මෙතනම හිටියහම මෙන්න මේ වගේ දුකක් විඳින්න වෙනවා. ගාල්ලට ගියොත් නම් මේ දුක මට නෑ. ඒ හින්දා මම ගාල්ලට යන්න ඕනේ කියලා හිතුවා නෑ. හිතුවා කියලා ගාල්ලට යවෙනවද? මෙතන ඉන්නකොට මේ දුකක් එනවා අපිට යම් දුකක් එනවා ඔළුව ගැක්කුම. ගාල්ලට ගියොත් නැත්නම් ඉස්පිරිතාල කියන්නේ ඉස්පිරිතාලට ගියොත් නම් ඔළුව ගැක්කුම හොඳ වෙනවා. හොඳ කරගන්න බෙහෙත් ගන්න හැකියි. එහෙනම් මෙතන ඉන්නතු ඉස්පිරිතාලට යෑම හොඳයි. ඔන්න නිර්ධාරණයක් හම්බුණා. හොඳයි. කියලා හිතනවා අපි. දැන් හිතුවා කියලා ඔළුව ගැටුම හොඳ වෙනවද අපි? නෑ. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ප්‍රතිපදාවක් අපිට කරන්න තියෙනවා එහෙනම්. මේකේ ආදීනව දැක්ක මෙතන ඉන්න එකේ යන්නේකේ ආස්වාදය දැක්ක ඉස්පිරිතාලට යන්නේකේ වෙන යහපත දැක්ක ඒ හින්දා තීරණය කළා දෙක තුලණය කළා මේක දුකයි ඒක සැපයි එහෙනම් මේක අතහැරලා ඒක කරනවා ඉස්පිතාලෙට යනවා කියලා උන නිස්සාරණේ පැත්තට කරන දෙයට හිත නැමුණ. දැන් හිත නම නම ඉන්න එක තමයි අපි කියන්නේ කරන්නේ. ඒ කියන්නේ ගේ කැඩුණු දිනු දුක එනවා මේකට තණ්හා කළොත්. ඒ හින්දා තණ්හාව නැතුව ඉන්නවනම් හොඳයි. දැන් නිස්සාරණේ. ඔච්චරයි. කොහොම හිතියා කියලා තණ්හාව නැති වෙන්නේ නැහැ අපේ. ඔළුව කැක්කුම නැති වෙන්නේ අපේ. මෙතන ඉන්නකොට ඔළුව කැක්කුමින් ඉන්නේ ඉස්පිරිතාලෙට ගියොත් නම් ඔළුව ගැක්කුම නැති කරනවා බෙහෙත් දෙනවා ඒ හින්දා ඉස්පිරිතාලේ යන්න ඕනේ කියලා හිතුවා කියලා ඔළුව ගැක්කුම අඩු වෙන්නේ නැහැ බෙහෙත් හම්බ වෙන්නේ නැහැ දැන් අපි මොකද එහෙනම් කරන්න ඕනේ මෙතන ඉන්නවට වඩා මේ යන්නේ කොහොඳයි නේ යන්න ඕනේ ගියාම අපිට හම්බ වෙනවා මොකද්ද බෙහෙත් ඒක ඔළුව ගැක්කුම හොඳයි ඒ වගේ මේ ගෙවල් දොරල් යන වාහන මේවා අනිත්‍ය වෙන දේවල් මේවට තණ්හා කළොත් කැමති වුණොත් මේකට දුක එනවා හොඳට තේරෙනවා. එහෙනම් මේවට තණ්හාව නැති වුණොත් කැමැත්ත නැති වුණොත් දුක නැති වෙනවා. එහෙනම් මේවට කැමැත්ත නැතිවීම හොඳයි. මොන ඊට පස්සේ ප්‍රතිපදාවක් අපිට තියෙන දැන් කැමැත්ත නැති කරන්න ක්‍රමයක් ඊට පස්සේ අපිට තියෙනවා. අපි නෑ හැම වෙලාවෙම හිතින් බුදු ගුණ හිතනවා. මෛත්‍රී වඩනවා. හිත හුරු කරනවා ඒ වගේ එකකට. එතකොට දැන් මේ පැත්ත ගැන හිත නැඹුරු වෙන්නෙම නැහැ. අන්න එහෙම කරන කෙනෙක් නම් නියම විදිහට කලකිරෙන පැත්තට යොමු වෙනවා මේ දැන්. එයා වචනයක් කිව්වත් නැතත් මේ ගේ ගැන කලකිරෙනවා කියලා කිව්වත් නැතත් එයා ඇත්තටම කලකිරෙන විදිහට කරන කෙනෙක්. තේරෙනවද? ඒ හින්දා මේ කලකිරෙන විදිහට ටික ටික කරන්න ඕනේ. මම කතාවක් කියන්න. ඒ කතාව කියන්නේ අම්මා වයසයිනේ. උත්සාහය හිතේ මේ වයසින්ද අපිට බැරි වෙයි කියලා. ඒ හින්දා මම මේ ලස්සන කතාවක් කියන මේක කිව්වහම හිතේ යාළුවෝ මම වයස නැහැ මම තාම තරුණයි. ඒ හින්දා මට මේක පුළුවන් කියලා. මොකද දන්නවද මේ කතාව? ටිකක් දිගයි යන්නේ. හොඳට අහගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර හිටියා ධනවත් සිටුවරේ මේ සිටු යුවලක් සිටු වරයයි සිටු දෙවියයි මේ දෙන්නට හම්බ වුණා දරුවෙක් ගෑනු දරුවෙක් එයාට නම තිබ්බ සෝනා කියලා. ඉතින් මේ දරුවා ටිකක් ලොකු මහත් වෙනකොට මේ දේපොළ වස්තුව ලියලා දීලා දෙමව්පිය මිය පරලෝ ගියා. ඊට පස්සේ මෙයා ටිකක් ලොකු වෙලා අවාහ විවාහ වුණා. කවුද මේ සෝනා? දැන් කල් යනකොට මෙයාටත් හිතලා පුතුම 22. මෙසෝනට දරුවෝ කිරිමි ළමයින්ව විසිදෙනවා. එන්න නමක් හැදුනා බහුපුත්තක සෝනා කියලා. බොහෝ පුත්තු ඉන්න සෝනා කියලා. ඉතින් මේ සෝනාගේ ළමයිනුත් ලොකු වුණාට පස්සේ ඒ අය පුතු 20 දෙනාම විවාහ වුණා. දැන් මේ සෝනාගේ වයස අවුරුදු 120ක්. දරුවොත් ලොකුයි. මේ අම්මා කල්පනා කරනවා මට තනියම උයා තියාගෙන කන්දක් බෑ. මේ දේපොළ වස්තුව මට තිබිලා වැඩකුත් නෑ. මම මරණ දවසට මේවා මේ අය රණ්ඩු වෙනවා. ඒ හින්දා මේව ඔක්කොම සමතේ බෙදලා දීලා දරුවෝ ගාවට එලා මම නිදහසේ ඉන්නවා කියලා හිතාගෙන මේ අම්මා මොකද කරන්නේ Tamange තියෙන මුළු දේපොළම දරුවෝ 20 දෙනාට බෙදුවා. බෙදලා පවර්ලා දුන්නා. දීලා තමන් මොකද කරන්නේ බඩු මුට්ටු ටිකත් අරගෙන ලොකු පුතා ගාවට ගියා. ඉතින් ගියාම ඉතින් බොහොම හොඳට සලකලා ටිකක් දවස් යනකොට ඉතින් ලේලි කියනවලු අම්මා ඉතින් මේ ලොකු පුතා ගාව හිටියත් මේ මෙච්චර ධනයක් තිබිලා සමානෝමනේ බෙදුවේ ලොකු පුතාට කියලා ටිකක්වත් වැඩිපුර දුන්නේ නැහනේ. මේ ලොකු පුතා ගාව ඉන්න එකේ ටිකක් වැඩිපුරවත් දෙන්න තිබුණානේ. ඉතින් මේ අනිත් පුතුන්ට දුන්නානේ. ඉතින් මෙතෙන්ට විතරක් මොකුත් වැඩිපුර දීලා නැහනේ කියලා එක එක ඒවා කියනකොට ඉතින් මේ අම්මට තේරෙනවලු ඒ කියන්නේ ඉතින් මෙතන මේ ඉන්න එපා කියන එකනේ කියලා අනිත් පැනට ගියා. ඒ වේලෙත් කියනවලු ඉතින් මේ ඔක්කොටම සමානවනේ බෙදා දුන්නේ මෙතනම මෙතෙන්ට විතරක් නෙමෙයිනේ. ඔහොම ඔහොම 20 දෙනා ගාවටම ගියාම දැන් 20 දෙනාගේම ගෙවල් වලින් ලේලිලා මෙහෙම කියන්න ගත්තා. මේ අම්මා හරීම අසරණ වුණා. මුළු ජීවිතේම දියකලේ දරුවෝ වෙන්නේ. Tamange තරුණකම දරුවන්ට දීලයි මහලුකම යන්න ගත්තේ. ඒ වුණාට තමන් හදපු ඒ දරුවන්ගේ පිටක් සම්මත රැකවරණයක් නැතුව නැති වුනහම ලෝකේ කාගෙනුත් පිටක් නැති වුනහම මේ යම මොකද කරන්නේ පාර්ශ්වය දැන් සිටු ගෙදරක හැදුණු කෙනෙක් ඛණ්ඩ විදිහක් බොණ්ඩ දෙයක් නැහැ ඛණ්ඩ දෙයක් නැහැ ඉතින් මිනිස්සු විසී කරන ඉඳුල් දාන තැනට ගිහිල්ලා ඉඳුල් අරගෙන තමයි කන්නේ ඉතින් මෙහෙම ගස් යට නිදාගන්නේ. ඉතින් මේ විදිහට ඉන්නකොට මේ අම්මා කල්පනා කරනවා මට දැන් කාගවත් හිතක් නැහැ. හැබැයි මෙහෙන වර්ණකට ගිහිල්ලා මහාන වුණොත් නම් හොඳයි. ඒක අලි භික්ෂුණී ශාසනය තිබුණානේ. කල්පනා කරලා මෙයා මෙහෙන වර්ණකට ගියා. ගිහිල්ලා කිව්වා ආර්යවනේ මට මහාන වෙන්න ඕනේ කියලා. දැන් අවුරුදු 120ක් වෙන ගොඩාක් වයසක්. ඉතින් කවුරුවත් කැමති වුණේ මෙයා ගොඩාක් දුර්වලයි. මහාන කරන්න කවුරුවත් කැමති වුණේ ඉතින් මාර්ගඵල නොලබපු තරුණ අය ටිකක් දොස් කියන්නත් ගත්තා. ඈ ගිහි ගෙවල් වල ඉඳලා ඉඳලා දරුවෝ හදලා බැරි වෙනකොට අපිට කරදර කරන්න මේවට මෙනවා ඈ වයසට ගියාම ඉබේම සිල් සිල් රකින්න ඕනේ තරුණ කාලෙම කියලා ඉතින් මේගොල්ලන්ගේ දැනුම ඇටියට එහෙම එකක් නැහැ තුන්තර වයසෙන් කොයි වයසක හරි සිල්වත් වෙනවා නම් හොඳයි. ඈ නමුත් පු탁ජන ඒ කීප දෙනා තේරෙන්නේ නැති ඉතින් මෙහෙම බයින්ද ගත්තා. ඉතින් ඒ වුණත් මෙයා මෙහෙන වරනේ වැටිලා අයිනකට වෙලා ඉතින් බික්ෂුන් වහන්සේලා වලඳලා ඉතුරු වෙන දේවල් වලඳවල ඔහොම ඉන්නකොට එතන ඉන්න වැඩිහිටි මෑණියෝ හරි අනුකම්පයි. හරි මෛත්‍රීතාවයටයි. එයාට හිතුණා මේ මිනිස්සයා මහාන කෙරුවෝ කාලබිලවත් දීනේ කියලා එහෙනම් මම මහාන කරන්නම් කියලා මහාන කෙරුවා. ඉතින් මහාන කෙරුවට අර පු탁ජන අනිත් මෑණිවරු ටිකක් හින්ට් ගන්නවා කියලා කියන්නේ හින්ට් ගන්න එක එක ඒවා ඈ අපිටත් මේ කරදර කරන්න ආවා අර එහෙම කියලා ඉතින් පැවිදි ජීවිතේ ගණන් ගන්න වයසින් නෙමෙයිනේ වැඩිමල්කම පැවිද්දෙන්නේ. ඉතින් මෙයා තමයි බාලයා. ඉතින් මෙයා තමයි වැඩි හිටිය අයට නාන්න වතුර උණු කරන්නත්. ඉතින් දෙවුල වෙවුල ඉවත් කරනවා. ඉතින් අතුපතු ගන්නවා. ඉස්සර තිබුණ සිරිතක් තියෙනවා දවස් 14කට හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යනවා. ඔක්කොම එක්කෙනෙක්ව පන්සලේ නතර කරලා යන්නේ මෙහෙම ආරම්භ. ඉතින් දැන් නවත්තලා යන්නේ හැමදාම කාවද මේ සෝනාව. සෝන භික්ෂුණිය. අලුතෙන් මහාන වෙච්ච කෙනානේ එයාව තමයි නවත්තලා ඔක්කොම යන්නේ. ඉතින් දවසක් බණ අහන්න යද්දී එදත් වෙනද වගේ මේගොල්ලෝ සැරකල්ලා කියලා යනවා අද එනකොට මේ ඉස්තවීර භික්ෂුණීන් වහන්සේලා නාන්න පෑන්මුණු කරලා කියන්න ඕනේ. කියලා මෙහෙනවරණ බලා ගන්න ඕනේ කියලා පවර්ලා ගියා. ඉතින් මේ සෝනාගේ පුරුද්දක් තිබුණා අර භික්ෂුණීන් වහන්සේලා බයිනකොට වෙනස්කම් කරනකොට එයාට මෙහෙම හිතුණා. මගේ දරුවෝ සැලකුවෙත් නැහැ. මුළු ලෝකෙම පිටක් කරනක් ලැබෙන්න ඕනේ මේ වගේ දැහැන් පරිසරයක ඒ තුලත් ලැබෙන්නේ හිත් පෑරෙන වචන. මට පිළිටක් කරන්නක් නැහැ ධර්මය ඇරෙන්න කියලා මෙයා හැම වෙලාවෙම අත් නොහැර කායානුපස්සන භාවනාව කරනවා. මොකද්ද මෙයා කිසිම දෙයක් හිතන්නේ මෙයා තීරණය කරුවා මට දහම හැරෙන්න මුළු ලෝකෙම පිළිටක් කරන්නක් නෑ දැන්. මෙයා හැම වෙලේම මේ ශරීරයේ කෙස් ලොම් නියතත් අම්මස්සලි මේ දැහැදිලා තියෙන්නේ. මේ කෙස් ටිකටද මම කියලා කියන්නේ? හැමතෙද මම කියලා කියන්නේ? නියපොත්තටද මම කියලා කියන්නේ නෑ මේ ටිකෙන් ටික ටික ටික හිතනවා හැම වෙලෙම වෙන මොකද හිතන්නේ ඔහොම හිතනවා කියලා අර ද්වත්ින් සාකාර කුණුප කොටස් 32 මෙනෙහි කරලා භාවනා කරනවා එදත් අරගොල්ලෝ මෙහෙණි ආරන්නට ගියාම මෙයා වතුර උණු කරන්න කියලා කුස්සියට යද්දී අර විදිහට භාවනා කරමින් තමයි ගියේ නීවරණ ධර්ම දුරු වෙලා හිත එකපාරට මෙයාගේ සමාධිම අධිචිත්තයකටපත් වුණා බුදුහාමුදුරු දැක්ක ජේතවනාරාමයේ ඉඳලා. බුදුහාමුදුරු ගාතාවක් කිව්වා දේශනා කළා යෝචේ වසසතං ජීවි අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සිදු පසතෝ ධම්මං මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගන්න කරගන්නේ නැතුව අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිත හිස් ජීවිතයක් මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වෙනවා නම් ඒ ජීවිතේ වටිනවා කියලා පෙන්නනවා ওই ගාථාව කියලා අවසන් වෙනකොටම සෝන භික්ෂුණිය රහත් වෙනවා. ඒ විදි අභිඥා සහිතව රහත් වෙනවා. රහත් වෙලා දැන් වතුණු කරන්න කුසියට ගියනේ ආපහු ඇඳට ආවා. ඇඳට ඇවිල්ලා මෙයා කල්පනා කරනවා වෙනද වගේ අනිත් අය මට දැනුන දැන් පව් සිද්ධ කරගන්නවා. ඈ මගේ ಗುಣ විශේෂය නොදන්න කම මේ අය පව් පුරව ගන්නවා. ඒ හින්දා මේ අයට මම දැනුම් දෙන්න ඕනේ. කියලා මෙයා ඇඳට වෙලා හිටියා. දැන් අනිත් කට්ටිය බණ අහලා ආවහම ගිනිහල් ගෙට එබිලා කුස්සියට එබිලා බයින්ද ගත්තා. වතුර උණු කරනවා තබා ලිපට ගින්දරවත් දාලා නැහැ නේ කියලා ඉතින් ඔන්න සැර කරලා බයින්ද ගත්තාම මෙයා කියනවා ආර්යාවෙනි ගින්දරෙන් වැඩක් නැහැ ඕනේ උණු වතුරනේ. උණු වතුර අරගෙන පාවිච්චි කරන්න කියන්නේ. ඉතින් මෙයා කල් මේගොල්ලෝ කල්පනා කරන මොකද්ද මේ කියලා මුට්ටියේ පියන අරගෙන බලනකොට වතුර හුත්තටම පැහැෙනවා. ගින්දර නෑමු. ඊට පස්සේ දැන් වතුර අරගෙන අරගෙන අරගෙන ආනවා හිඳෙන්නේ අඩු වෙනම නෑ. ඊට පස්සේ දැන් දැනගත්ත මෙයාගේ irdiyak තමයි කියලා. ඔක්කොමලා බාලාය මේ අනේ ආර්යවරු මිත්‍ර කල් අපි මුදන දෙන්නට අපිට සමා වෙන්න කියලා සමාව අරගෙන වැඩි හිටිය අයත් අනේ අපි අතින් ඔබ වහන්සේගේ ගුණ විශේෂයේ මෙච්චර ගුණවත් බව අපි දන්නේ අපි අතින් වෙච්ච වැරද්දට සමාවෙන්න කියලා වැඩි පිය සමාව වරගෙන එයාව ඉහළ තියෙන බොහොම ගෞරවය ඇතුව අසුර කළා වන්දනා මාන කළා මේ තරම් වයසට ගිහිල්ලා මුළු ලෝකයක්ම වෙනස්කම් කරද්දී අපි නම් ඉක්මනට වැටෙනවනේ දරුවෝ සලකන්නේ කියලා එක්ක හිතින් දුක් විඳින ඈ එහෙම නැතිනම් දැන් මට ජීවත් වෙන්න විදිහක් නැහැ මේ අය මේ බයිනවා දොස් කියනවා කියලා ඌ හිතයි. අර අම්මා හරි බුද්ධිමත් වුණා මුළු ලෝකෙම සලකන්නේ මේ ලෝකෙම සලකනද ලෝකෙම අනුකම්පාව ලැබෙන්න ඕනේ දැනුත් ලැබෙන්නේ නිന്ദාපාත. එහෙනම් මම ධර්මයේ හැර වෙන මට පිටක් නැහැ කියලා දහම ලං කරගන්න බුද්ධිමත් වුණා. අපි ඔය අනිත් පැත්තනේ කරන්නේ. නමුත් අපි බෞද්ධයෝ නම් අපි මේ ටික කරන්න ඕනේ. දරුවෝ නොසලකන්න පුළුවන්. මුළු ලෝකෙම නොසලකන්න පුළුවන්. නින්දා පහක් ජීවිතේ ගලාගෙන ඉන්න පුළුවන්. ඒ එහෙම එනකොට අපේ හිතට හිතෙන්න ඕනේ බුදුහාමුදුරන්ගේ ධර්මය අරගෙන නම් මට පිටක් නෑ මේ සතර හැටි මේ ලෝකේ හැටි. එහෙම වෙන්න වෙන්න ලෝකේ තාඩන පිටින එන්න එන්න අබල දුබල වෙන්න වෙන්න ධහමට අපි ලඟ වෙන්න ඕනේ මිසක දුක එන දුක ගෙනෙන ලෝකෙට නැවත නැවත පනින්න හොඳ නෑ පළඟට වගේ. ඉතින් මේ තරම් වෙනස්කම් කරලා දරුවෝ නොසලකලා ලෝකය වෙනස්කම් කරද්දී දහම කෙරේ විශ්වාසය තබාගෙන හිත දැඩි කරගත්ත මේ අම්මා කර දිනපු මේ දිනුම ජීවිතේ ජීවිතේ ලැබපු මේ දැනුම මොනතරම්ද ශ්‍රේෂ්ඨයිද කියන එක ලෝකෙට පෙන්වන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන පහු කාලේදී ඒට දක්කම් වික්කවේ මම සාල්කානං යා මේ ආරද්ධ විරියන යදිදන් සෝන මහණෙනි මගේ මේ වික්ෂු ශාසනේ ඇරඹු වෙර ඇති සාධකාවන් අතර මේ සෝනාව අග්‍රයි කිව්වා. මොකද ඒ තරම් ගත දුබල වෙලා අවුරුදු 120ක් වයසට ගිහිල්ලා මුළු ලෝකයක් වෙනස්කම් කරද්දී ඒ හිත හයිය වුණා මේ දහමට නැඹුරේ. මේ චරිත කතා වලින් කියනවා අපිට විශාල ධර්මයක්. සසර පරතරක් හොයන අය, සසර විමුක්තියක් හොයන අය ලෝකේ මොන දෙයක් කෙරුවත් ඒකෙන් විමුක්තියේ මඟ දැඩි කරගන්න ඕනේ මිසක ලෝකේ නොසලකීම මත කඩා වැටිය යුතු නෑ කියන එකක් කියනවා. ලෝකේ හැම වෙලාවෙම අසංගුරයි ලෝකේ හැම වෙලෙම අසාධාරණ කරන්න පුළුවන්. ඒ වුණත් ධර්මය අපිට සාධාරණයි ධර්මය අපිව අතහරින්නේ නෑ. එහෙනම් ඔයගොල්ලෝ ධහමට එන්න. මේ වගේ විශාල බණක් කියනවා. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ ඒ අම්මා එච්චර වයසට ගිහිල්ලත් ජීවිතයේ දිනුවනම් සසර දිනුවනම් අපි තාම එච්චර වයසට ගිහිල්ලත් නෑ. අපිට ඕනේ මොකද්ද? උවමනා. නිවන් දකින්න ඕනේ නම් භාවනා සසරෙන් මිදෙන්න ඕනේ නම් දුකෙන් මිදෙන්න ඕනේ නම් කළ යුතුමයි අනිවාර්යෙන් මේ හිත හදාගන්න එක. ඉබේම හිත හැදෙන්නේ නෑ. ඉබේම වෙන්නේ නෑ ඒකට හේතුවක් තියෙනවා නේ ඒ වගේ ජීවිතය ගැන මේට වඩා ටිකක් අපේ හිත වෙනස් වෙනවා මං කියුවා අනන්ත ජාති සංසාර මේ වගේ මහා දුක් කන්දක් විඳැත්තු අපි භවයෙන් ගැහිලා නිසා අපිට ඒක පේන්නේ භවයෙන් ගැහිලා නිසා අපිට පේන්නේ සතර ගොඩාක් දීර්ඝයි ගොඩාක් දුක් විඳලා තියෙනවා භවයෙන් ගැහිලා හින්දා පේන්නේ නොපෙනුනත් එහෙම දෙයක් තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. මේ ඇස් දෙකට විතරක් සීමා වෙන්න එපා. අපාය කියලා දෙයක් නැතුව නෙමෙයි අපාය තියෙන්නේ. කුසල ධර්ම නොකළොත් අකුසල ධර්ම කළොත් දෙන්නම අපායට යනවා. ගෙවුණු අපේ ජීවිත මේ ලෝක සත්‍යයේ ජීවිත ගෙවෙනකොට හැම දිනාගෙම ජීවිත කුසල් මතින්ම ගෙවෙන්නේ නැහැ. නොයෙක් නොයෙක් වැරදි වෙච්ච අවස්ථා ඇති. අඩුපාඩු වෙච්ච අවස්ථාවක්. දහමක් නොතිබුණොත් අපේ ජීවිත ඉක්මනට දුකටපත් වේ. උපමාවක් කරන බුදුහාමුදුරුවෝ මසුරන් වලින් තියෙන මම තේරෙන රුපියල් වලින් කියන්නම් ඈ. සමහර අය ඉන්නවලු රුපියල් ලක්ෂ ගණනක් හොරගම් කරලා තිරේ යන්නේ නැහැ. සමහර අය ඉන්නවලු රුපියලක් හොරගම් කරලා තිරේ යන්නේ රුපියලක් හොරකම් කරන්න කරන්නේ දුප්පත් මිනිහෙක් නේ සමහර විට දුප්පත් කෙනෙක්. මෙයාව අල්ලගන්න මම වර්තමානින් කියන්නේ මේක කතාව තියෙන අතීතේ රාජපුරුෂය. මෙයාව අල්ලන්න පොලිසියෙන් එනකොට අල්ලස් දෙන්න නැති හින්දා මෙයාව ගිහලා හිරේ දානවා. රුපියලක් හොරකම් කරපු කෙනා අල්ලන්න එනකොට අල්ලස් දෙන්න නැති හින්දා මෙයාව අල්ලගෙන ගිහින් හිරේ දානවා. රුපියල් ලක්ෂ ගණනක් හොරකම් කරපු කෙනා අල්ලන්න එනකොට පොලිස් කාර්යාලයට අල්ලස් දීලා පොලිස් ඉන්නත් දැන්නේ මම මේ කියන්නේ අතීත කතාවක් අම්මට තේරෙන්න ඕනේ නේද වර්තමානය කියන්නේ බුදුරජාණන් දේශනා කරන රාජපුරුෂය ගැන මේක අර්ථයක් වෙනවද මතුරුන් ලක්ෂයක් හොරගම් කරපු කෙනා රාජපුරුෂය අල්ලන් දෙනකොට අල්ලස් දෙනවලු පොලිසියෙන් අල්ලන් දෙනකොට එයාට අල්ලස් දීලා බේරෙනවා දැන් යථාර්ථයේ තීන්දුවනේ රුපියල් ලක්ෂයක් හොරගම් කරපු කෙනා බේරුණා රුපියල් හොරගම් කරපු කෙනා කිරේට ගියා මොන විදියකටද සිද්ධ වෙච්ච සිද්ධිය උට ඒ වගේ යම් කිසි කෙනෙක් දුප්පත් නම් මොකද්ද සද්ධා ධනං සීල ධනං හිරි ධනං ඔත්තප්ප ධනං ත්‍යාග ධන සුත ධන ප්‍රඥා ධන කියන සත්‍ථාර්ය ධනේ ආර්ය ධන හතක් තියෙනවා සද්ධාව නැත්තම් සීලය නැත්තම් ලැජ්ජාව නැත්තම් බය නැත්තම් ත්‍යාගේ ගන්ධීම නැත්තම් බෞද්ධ භාවය නැත්තම් ප්‍රඥාව නැත්තම් මෙන්න මේ කෙනා දුප්පත් දැන් නිර්ධනයි. දුප්පත් කෙනා. රුපියලට හිරේ ගියා වගේ චූටි අකුසලයට තපා යනවා කියනවා. සත්හාරි ධනිය නැති කෙනා චූටි අකුසලයට තපා යනවා කියනවා. ධනවත් කෙනා මතුරුන් රුපියල් ලක්ෂ ගණනක් හොරගම් කරලා හිරේ ගියේ නෑ වගේ සමහර අය ඉන්නවා සත්හාරි ධනියෙන් ධනවත්. ජීවිතේ සමහරට ලොකු වැරදි වෙලා ඒත් අපාය යනවා තියා දුක් මාත්‍රයක් නෑ කියලා පෙන්නනවා. අඟුලිමාල හාමුදුරුවෝ වගේ අය මේ කාලේ මිනිහ මරුව ගොඩ. නමුත් පහු කාලේ බොහොම ධනවතෙක් වුණානේ දහමේ. ඒ හින්දා rahat වෙන දුක නෑ. තඹදෙලිය කියලා චෝරගතක කියලා කොසල් රජුරන්ගේ අවුරුදු 50ක් අලුගෝසු වැඩේ කළා. මරණසන්න මොහොතේ සරීප මහ රහතන් වහන්සේට කිරිබතක් පූජා කරලා බණ අහලා ඒ ධහම තේරුණා විතරයි ඒ හේතුයෙන් පසේ බුද්ධත්වයටපත් වෙන තත්ත්වයටපත් වෙනවා අවුරුදු 50 කොරමරලා ඇයි ධනවත් කෙනා මතුරුන් ලක්ෂ ගණනක් හොරගම් කළා තේරුණා වගේ ධනවත් කෙනා විශාල අකුසල් තියෙනවා ඒත් විපාක මතක තියාගන්න අද දවසේදී හරි අපිට මේ ධනය වැඩි කරගන්න බැරි වුණොත් ජීවිත ගෙවෙනකොට යහපත වගේම අයහපත වෙනවා ඒ අයහපත අපුව වේගෙන් සීක්‍රෙන් දුකට දාන දුකටපත් වුණොත් බෙරගන්න කවුරුවත් ඉන්නේ මේ ලෝකේ එක දෙයක් මතක තියාගන්න අපි ඔක්කොම තනියම ඉන්නේ කියලා අනුනු ඥාතෝ තතෝ ආග අනුනු ඥාතෝ ඊතෝ ගත යථාගතෝ තථාගතා භාතත් පරිදේවන කිසිවකෙතත් නොදන්නාමයි නොකියමයි මෙහාට ආවේ කිසිවෙකුට නොදන්න නොකියමයි යන්නේ යන්තේ ආවද එසේ යනවා. අපි හැම කෙනෙක්ම එහෙම. එහෙනම් මේ ලෝකේ අඳන්නේ කාටද කියලා අහනවා. හොඳට මතක තියාගන්න හෙට දවසේ තනියම පිට වෙලා යන්න ඕනේ නේ කවුරුත් එන්න ඔය බොරු ඔච්චර මේ ආදරේ වගේ ළඟින් වෙලා ඉන්නේ හැම කෙනාම Tamanට තියෙන ආදරේ හින්දා. යටත් පිළිදෙන් මේ මහත්ලා එක්ක ටිකක් සමීපෙන් බන කියලා ඉන්නේ ඇයි? අපි කියන්නේ නිකන් මේ ලෝකෙ තුනේ අපිට මොන හරි උපකාරයක් තියෙන හින්දා මේ මහත් වෙලා අපි අපිට පේන ගොඩක් ආදරේ වගේ අයියේ Tamanට බණ ටිකක් අහගන්න හින්දා ඈ එතකොට දෙමව්පියෝ දරුවන්ට ආදරේ කියලා නෑ එහෙම ලෝකෙ තුල ආදරේ කියලා එකක් නෑ කියන එක නෙමෙයි නමුත් මේ හැම තැනකම තියෙනවා තව කෙනෙක් ඇතුළු කරන තව කෙනෙකුට ලාභයක් සඳහාම මේ <laughs> නිකන් මල්ල ගෙදරකට ගිහිල්ලා බලන්න අඬන හැටි දිහා අම්මා වැරදෙන ගනේ අම්මා හිටියන මට කන්න දුන්නා බොන්න දුන්නා හඳුන් හේදුව රේදු හේදුව දැන් මේවා කරලා දෙන්නේ කවුද අනේ අම්මා මලක් දැන් මේ Tamanට වෙච්ච පාඩුවක් බලනකොට කියාගෙන යන්නේ දැන් අපිට හිතන්නේ අම්මගේ අම්මට ආදරෙට කියලා මේ දැන් මේ විලාපේ මොකද Tamanට පාඩු වෙලා කියන එක නෙමෙයිද හොඳට හිතන්න හැම එකක්ම ඇත්තටම යථාර්ථයේ බුදුදහම යථාර්ථයට ආදරය කියලා එකක් නැහැ මේ ඔක්කොම ආලය ආදරය ආසාව ඕනකම මේ තණ්හාවට තියෙන පොදු නම් හැබැයි කරුණාව වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ බොහොම කරුණාවයි. දෙමව්පියන්ට බොහොම කරුණාව වෙන්න පුළුවන්. ආමුදුරන්ට උනත් අම්මා තාත්තා ලෙඩගලා ඉන්නු ළඟ ඉඳගෙන උපත්තන කරන්න පුළුවන්. එහෙම එපා කියන ශාසනයක් එහෙම නෙමෙයි. හැබැයි තණ්හාව කියන එක අයින් කරගන්න කියලා. තණ්හාව කියන්නේ බොරුවක් කියනවා. මේක කෙලෙසයක් කියනවා. ඉතින් මේ ගොඩාක් අය වට වෙලා ඉන්නවා වගේ ওই බොරු හැමෝටම ඒ හින්දා හොඳට මතක තියාගන්න ඕනේ අපි කරන කුසල ධර්ම විතරයි අපි සතු හැම වෙලාවෙම භාවනා කරන්න වෙන මුකුත් නම් මේ අන්තිමම අවස්ථාව හොඳට මතක තියාගන්න මේ අවුරුදු 5000යි තව 2500යි බුද්ධ ශාසනය තියෙන්නේ කරපු අකුසලයකට අපායට ගියොත් අවුරුදු 10 ගණනක් ආවුෂ ආපහු එනකොට බුද්ධ ශාසනය නැහැ කරපු කුසලයකට දිව්‍ය ලෝකෙ ගියොත් ඒ තවස අවුරුදු 1000ක් ගානක් ආයනකොට බුද්ධ ශාසනය නැහැ. ওই දෙපැත්තෙන් එකකට යනවාමයි. දන්නවද? එතකොට මේ ශාසනයේ හම්බ වෙන අන්තිම අවස්ථාව. අතහැර ගන්න එපා මේ අවස්ථාව. මේ අවස්ථාව අතහැරගෙන දුකට පත්වෙච්චය ගොඩක්. කවුද දන්නේ මනුස්ස ලෝකෙට මේද කියලා මනුස්ස ලෝකෙට එන්න හේතු ටික අපිව තියෙන්න ඕනේ. ඒ මනුස්ස ලෝකෙට හරි නැවත දිවි ලෝකෙකට හරි සද්ධර්මයෙන් තියෙන වටපිටාවකට එන්නත් නිවන් දකින්නත් අපිට මුල් ටික එකමයි. ඒ හින්දා අපි කරන්න ඕනේ දැන් මොකද්ද? හැම වෙලාවෙම සචිත්ත පරිවේදකන හිත පිරිසිදු කරගන්න. නිතරම මේ ඇත්කුණ ගැන හිතන්නේ නැතුව ජීවිතයේ ස්වභාවය ගැන බුදුගුණ හිතන්න ඕනේ. මෛත්‍රී භාවනාව කරන්නේ මේ ආනිසංස ටික තේරුම් ගන්න. දැන්වත් ජීවිතය ගැන ටික ටික හරි අවබෝධ කරගන්න. මම ඉස්සෙල්ලා මතක් කළේ ගොඩාක් දෙනෙක් තීරණය කරන්නේ මේ තේන ජීවිතයට විතරයි. තීරණ තීරණ ගන්න මෙතනින් විතරයි. අවුරුදු 50ක් 60ක් කියන මේ කාලය ගැන විතරයි අපි හිතන්නේ. නමුත් තීන්දුව තීරණ ගන්නකොට මේ අවුරුදු 50ට 60 විතරක් ගන්න එපා තීරණ. මේ අවුරුදු 50 60 කියන්නේ සසරට සාපේක්ෂව දී ඇඳි ඉරක් වගේ. කෙලවරක් නැති සසරක් ගෙවිලා කෙලවරක් නැති සසරක් ලැබෙන්න තියෙනවා. තීන්දු తీරන ගන්නකොට මේ ඔක්කොටම එක ගන්න. මේක කළොත් මෙහෙම වෙනවා, මේක නොකළොත් මේක වෙනවා. අපි මේ දේ කළ යුතුද නොකළ යුතුද කියන තීරණය ඒ විදිහට හොඳයි හැමදෙනාම සාදු සංකේත හොඳයි එහෙනම් දැන් කල්පනා කරගන්න අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවයි බොහෝම වොමනාවෙන් තුන්වත් සිද්ධානම මේ සද්ධර්ම ශ්‍රවණය කළා ඒ තුලින් ජනිත වෙච්ච සීල කුසලෙන් ලෝක සම්බුද්ධ ශාසනය මේ පින්තුම මේ ගෙවල් දොරවල් ආදී ස්ථානින්ට ගම්මත් ප්‍රතික්ෂේපන අධිපති ශිෂ්ටකාරකයන් දේවගණ සමිතිය පිටිනම් දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දෙවියන් දෙවිසිරු වැඩි දියුණු කරගෙන දිව්‍ය ප්‍රබෝධිගින් උතුම් නිවන් සැනසෙත්වා කියලා සාදුනාද ඒ වගේම අද දවසේදී පහළ වෙච්ච මේ සියලුම කුසල ධර්ම අපි සියලු දෙනා නමින්ම නැති මිය පරලෝකයේ ඇඟලේ කිරි කරලා පෝපු අපේ ආගමේ මව්වරු දාඩිය මානසියෙන් හොයලා හම්බ කරලා පෝෂණය කළ තාත්තලා හොඳ නරක කියාදෙන යහපත් මාර්ගයේ යෙදූ කල්යාණ මිත්‍ර ගුරුවරු ආදී සහෝදර නැද බඳු මිත්‍රාදී යම් ඥාති සමූහයක් මේ ජීවිතේ සාංසාරිකව සිටිනනම් ඔවුන් කලාව පිනක් මෙන් සතුටින් සාධනාදී ඥාති අනුමෝදන් වේවා ඒ අය දුක කැත්නම් දුකෙන් මිදී සපත් භාවකටපත් වීම මුතුන් යොනින් සනසෙත්වා කියලා සාදුකාරය. ඒ වගේම අපි මේ කළා වූ සියලුම කුසලයන් අපේ මේ රෝගී ඉන්න මෑණියන්ට අපි අනුමෝදන් කරමු. ඒ කුසල ශක්තිය බලයෙන් තුමුගම් සතු අනන්ත ගුණ බලයෙන් අපේ මේ පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වේවා. තව තවත් හොඳට පින් දහම් කරගන්නට භාවනා කරගන්න කරලා කුසල් ධර්මයන් સિદ્ધ කරගෙන මෙලොවත් පරලොවත් දෙකම සැනසීමේදායක මට්ටමකටපත් වෙන පත් කරගන්න ජීවිතයේ ඒතෙක් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් වෙන්නට මේ කුසල ධර්ම හේතු පාරමිතාවක් වේවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්වත් සියලුම දෙනාට මේ සත්‍යාවට සම්බන්ධ වෙච්ච ඉඩ අවස්ථාව සැලසලා එන්නට නැතිව දිවල් දවල් යම්තාක් ප්‍රසක්ති කියනවා. ඒ හැම දෙනාට මේ පින්වත් සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුනුරුවන් සතු අනන්ත ගුණ බලේ මේ මහා පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සෑම දිනාගෙන් මෙලෝ ජීවිතවලට ඇතිවන ලෙඩතු කරදර බාධක අපල උපද්‍ර හතුරුවන්තර දුරින් පිට වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සම්මුද වේවා සසර වසනා තුරු සාපිපාතාදී දියකට දුක දුක්පත් අසරණ දින දුභාවයකටපත් නොවි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පදාහට නිවේතන සිතන වැඩවදාලා වූ ජාතිය ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්තා වූ සදාකාලික සැපැති සන්තෝෂකෝටින් අජරාම නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවනින් නිවන් පිණිසම පාරමිතාවක් වේවා ඔහොමම එකවර වන්දනා කරගන්න ඕනේ. දයද්වාදන සීලිත නිච්ඡං වර්ධා සචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති ච අතෝ නිබ්බාන සම්පත්ති Thank you.